ඒවට භාජන වෙනවා මයි ළඟ මේ මිච්ඡා දිටි තියෙනකම් ඒ නිසා ඒ අනුමාන ඥාණයෙන් ණය විපස්සනාවෙන් ආකාර පරිවිතක්කයෙන් එහෙම නැත්නම් තර්ක ඥාණයෙන් මේක තේරුම් අරගෙන අනේ මයි ළඟ තියෙනවනේ යම් ආකාරයක මිච්ඡා දිට්ඨියක් මම ඒක ප්‍රහාණය කරන්න ඕනේ කියලා ඒක නාට චිත්ත මාත්‍රය උපද වීම තමයි මේ සූත්‍රයේ එක අදහසක්. ඒක සංසන්දනාත්මකව පෙන්ලා දීලා ඒ කෙනාට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉඟියක් දෙනවා. අපි ඔක්කොම එකම සාරවත්යන් වහන්සේගේ ශිෂ්‍ය දීච්චාවෝ ඒක නිසා අපි මෙහෙම අපි අපි වශයෙන් අදිෂ්ඨානයක් මෙහෙම කරගන්නමු කියනවා මිසක් කරපං කියලා නැත්නම් කළ යුතුයි කියලා බලපෑම් කරන්නේත් නැහැ. එහෙම නොකලයි කියලා පෞසිද්ධ වෙනවා කියන්නේත් නැහැ. ඉතින් මෙහෙම සියුම් කාරණාවක් මට පේනවා. ඒ නිසා අය මිත්‍යා දිට්ඨිය නැතිකරන්න උත්සාහ කරන්න. නැත්නම් මයි ළඟ තියෙන මිත්‍යා දිට්ඨිය නැති වේවා කියලා චිත්ත මාත්‍රාවක් උපදවා ගන්න දෙන්න. ඒ උපදවා ගත්තට පස්සේ එයා ඒ අනුව හැසිරෙනවයි කියලා අපි හිතමු. දැන් අපිට මේ වගේ වැඩමුළුවක ගත කෙරුවට පස්සේ හිතා ගන්න තියෙන්නේ අපි ඒකට දෙවුන් දෙආකාරයකින් තුන් ආකාරයකින් උත්සාහ කරනවා. එකක් තමයි භාවනා කරන වෙලාවේ Taman ඉන්න ඉරියව්ව අරමුණ ඇති ආකාරයෙන් දකිනකොට මිත්‍යාකාරයකට මිත්‍යා දෘෂ්ටියකට ඉඩ නැති වෙනවා. ඒ නිසා අපි දැකපු දේ නැවත නැවතත් දැකීම හරහා ඒ කෙරේ තියෙන දිට්ටිච්චු කම්මය නැත්නම් දෘෂ්ටි ඍජු කිරීමේ කර්මය ක්‍රියාව භාවනාව කියලා. නිසා දවසින් දවස දවසින් දවස තමන් බලපු අරමුණම වෙනස් වෙනස් ආකාර වෙනස් වෙනස් සටහන් වෙනස් වෙනස් ගති වෙනස් වෙනස් ස්වභාව භාව දකින්නවනේ ඒ කියන්නේ මිත්‍යාදිත්‍ය අයිනේ. දැකපු අරමුණම විවිධ ආකාරයෙන් විවිධ සටහන් වලින් දකින්නවා කියලා කියන්නේ තමන් තුල පරිණාමයක් සිද්ධ වෙනවා දියුණුවක් සිද්ධ වෙනවා ඒ නිසා මේ අරමුණ දැක්කා කියලා කවදාකවත් ඇති වෙන්නේ අරමුණ නැවත නැවත දකින්න ඉතින් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එක දවසක හොඳටම භාවනා පරියන්කය සාර්ථක වුණාම අපිට තේරෙනවා දැන් මම ඉන්නේ ඉරියව්වට හිටගත්තා ඉරියව්වේ ඉඳලා ඒ ඉරියව්වේ තියෙන මූල කර්මස්ථානෙට අපි බොහෝ කොට නිදර්ශන ගන්න විදිහ ඉඳගෙන ඉන්න වෙලාවේ මේ ආස්වාද ප්‍රසවාස වායෝ ධාතුවට පිඹීමකින් වශයෙන් හෝ ඇතුලින් පිටින් වශයෙන්. එතන සක්මණ ඉරියව්වේදී මේ වම වශයෙන් දක්වන වශයෙන්. අතමම නිදාගෙන ඉන්න ඉරියව්වක Taman ඒ ඇඳේ තර වෙන තැන්. එහෙම නැත්නම් හිටගෙන ඉන්න ඉරියව්වක Taman හිටගෙන ඉන්නකොට දැනෙන දේ නැත්නම් හිටගෙන යමක් කරනවනම් ඒ චේතනාපූර්වක කරන දෙයට හිත එල්ල වුණා කියලා දැනෙන චිත්තක්ෂණය මේ වගේ වැඩමුළුවට ආවට පස්සේ ටික ටික වැඩි වෙනවා. ඒක තමයි මූලික උපදේශ පන්තියෙන් දෙන්නේ. ආන්නේම කරලා යම් වෙලාවක මගේ අරමුණට හිත ගියා කියලා දැනගත්තාම ඉතින් ඒ කියන්නේ මුළු ලෝකෙම දානෙ දුන්න කුසලයේ ඒ චිත්තක්ෂණය අපිට ලැබෙනවා. ඒක මොකද මුළු ලෝකෙම දානෙ නොදී අත නොහැර මෙතෙන් දෙන්න බෑනේ. දැන් මෙතෙන් ආවට පස්සේ මේ ආපු ගමන දෘෂ්ටි වශයෙන්, තණ්හා වශයෙන් මාන වශයෙන් අඩු කිරීම සඳහා අද ඉදිරිපත් වෙච්ච අරමුණ නැවත නැවත බැලීම කරනවා. නැවත නැවත බයන කරනකොට දෘෂ්ටියට ඉඩ ලැබීමක් වශයෙන් ඒකේ විවිධ සටහන් මතුවෙන්න පුළුවන් බවට අපි හිත ලැහැත්ති කරගෙන යනවා. විවිධ ආකාර ප්‍රඥප්තිය එනවා. සංඛාන ප්‍රඥප්තිය. සටහන් පිළිබඳ පැනවීම සහ ආකාර පිළිබඳ ප්‍රඥප්තිය එන්න පටන් ගන්නවා. ඒතකොට විවිධ භාව, විවිධ ස්වභාව, විවිධ ගති මේ අරමුණ තුල පේනවා. අන්නේ පෙනෙන දේවල් තුල යන්න යන්න යන්න යන්න ඒ අරමුණ බලන්න බලන්න විපරිණාමයකටපත් වෙනවා කියලා අපි වචනේ පාවිච්චි කරනවා. මේක සාමාන්‍ය ස්වරූපෙන් කියනවා ආනාපාන වගේ දෙයක් බලනකොට කරපන් කියනවා නෙවෙයි බල බල ඉනකොට වෙන්නේ මේකයි ගාන්ටාරයකට ගහපු ගමන් ලොකු සද්දයක් ඇවිල්ලා දිගට ඒ සද්දේ අඩු වේගන යනවා වගේ ඒකටම කන යොමාගෙන හිත නමාගෙන ඇහුවොත් ඒ ගහපු සද්දේ පාට ඩෝංගාල වෙච්චාම එන ඒ ඝටනයත් ඊට පස්සේ එන කිංකිණි නාදයේ අඩුවීමත් වාගේ ගොරෝසුට පේන ආනාපානේ නැත්නම් ආස්වාස් ප්‍රස්වාස වායු පොට්ටබ ධාතුව ඒකේ තියෙන ඕලාරික ප්‍රක භාවය ඕලාරික ස්වභාවය ඕලාරික ගතිය පැටහෙනවා ඊට පස්සේ ඒක දිහාම ඒකේ එල්ල සතියෙන් සති මාත්‍රාව නෙමෙයි සතිය අඛණ්ඩ භාවයෙන් බැලුවොත් මේක සිුම් වෙන පටන් ගන්නවා. එතකොට මධ්‍යස්ථ ප්‍රමාණයේ ආස්වාස් ප්‍රසවාසයක් නැත්නම් ඕලාරිකදී සිුම් බවටපත් වීමක් යෝගාවචරයක් දකින්න පුළුවන් නම් ඒ ඕලාරික කෙලේශයක් සිුම් බවටපත් වුණා කියන එකමයි ඒකෙන් අදහස. ගොරෝසුර තිබුණ කෙලේශය පව මාරපාක්ෂික ගතිය දැන් ක්‍රමයෙන් සිුම් වුණා. ගිහිල්ලා මේකෙන් නතර වෙන්නේ තව එන්න පුළුවන් ස්වභාව, තව එන්න පුළුවන් භාව, තව එන්න පුළුවන් ආකාර, තව එන්න පුළුවන් సంతාන සතහන්. බල බල බල බල ඉන්නකොට මේකට කඩාපයින් නැත්තම් මූණ කඩාපයින් නැත්තම් ප්‍රශ්නයක් ඇති කරන්නේ නැත්තම් ඇයි මෙහෙම වෙන්නේ කියලා සැක කරන්නේ නැත්තම් ශ්‍රද්ධාව බින්දෙන්නේ නැත්තම් අරමුණ සිවුම් වුණාට සතිය දිනුවක් වුණා මිසක් කැඩීමක් වුණේ නැති බව මෙයා හොඳට කමටහන සුද්ධ කරගත්තා නම් අර සියුම් භාවයේ අතිසියුම් භාවයකට යනවා. ඒ අතිසියුම් භාවයට යනවා කියලා කියන්නේ කෙලෙස් තවත් අතිසියුම් තත්ත්වයටපත් වුණා. කෙලෙස් අඩු වුණා. ප්‍රතිපදා විදිහට ගියා. සතිය වැඩි වුණා. එimhe කිහිල්ලා කිහිල්ලා හිතමු අපි මේ ගත්ත රූප ධර්මයේ දිහා බලනකොට නිමිටි කරගන්න බැරි අරමුණු කරගන්න බැරි ස්වરૂපයටපත් වෙලා අනිමිත්තෙත් සතිය කඩාගන්නේ ශ්‍රද්ධාව කඩාගන්නේ ඒකේ සීල කැඩීමක් වෙන්නේ නැහැ බව දන්නෝ ඊකට අනාරම්මණී අරමුණු කරන්න බෑ. දැන් ආනපානේ ගන්න බව දාන්න නැත්නම් මැරෙන්න එපායි මැරිලා නැහැ. නමුත් මේක අහුවෙන්නේ නැහැ. ඒ වුණාට හිත සැක කරන්නේ නැහැ. එතකොට තේරෙනවා රූප සම්බන්ධව මිච්ඡර තමයි කෙලස් ප්‍රහාණය කරන්න පුළුවන්. හොඳට ඕලාරිකව තිබුණ කී සියුම් වුණා. සියුම් අතිසියුම් වුණා. දැන් ඒක දැනෙන නොදැනෙන නොවැටහෙන අරමුණු කරන්න බැරි අනිමිත්ත කරන ප්‍රමාණයටපත් වුණා. එතකොට තමයි මේකෙදි මේක හරි පාර මේක තමයි අපි මේ සිරුදී අතහැරලා දාලා ඇවිල්ලා එකක් දිහා හිත යොදලා පරියන්කේදී කරන්නේ ඒක දැන් පේනවා මට මම ඒක මගේ පෙරකල පිනක් නිසා කර්මඨාන ආදී සුද්ධ වෙච්ච නිසා අතනේර භාවනා කරපු නිසා නැවත නැවත යොදපු නිසා මම මෙතෙන්ට ආවා මේක තමයි විය යුත්තේ නැත්තම් මේක තමයි හරි යහ දිට්ඨිය පුලුල් දිට්ඨිය එකම දෙයක් දිහා බලනකොට දේවල් වෙනස් වෙනවා ඒක පිළිබඳව ඇයි එහෙම වෙන්නේ කියන එක හෝ ඇයි මට එහෙම නොවෙන්නේ කියන ප්‍රශ්න ඕනේ නැහැ. මේක දැකලා මේකේ සම්මාදිට්ඨිය ඇති කරගත්තා නම් මේකෙදී අර සූක්ෂම தත්වෙට එනකොට සර්වඥාන්සේ සඳහන් කරනවා මේ විවිධ බාහිරේ තියෙන අනිකුත් ශබ්ද වේදනා හිතවිලි හොල්මන් කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ තමන් බලාගෙන රූපේ ගිවන් වෙනකොට මේ ශාලාවක ලයිට් වගේ ඔක්කොම සංසිඳෙන්නේ නැහැ. අනිත් වටේ කුලප්පු කරනවා. දැන් මේ බලාගෙන ඉන්න එක නා පේන්ට් නොපෙනෙන්ට පටන් ගන්නවානේ. මේ තියෙනවා මේ නැහැ. මේ වෙනස්කම් නැති වෙලා යනවා. එතකොට ශබ්ද වේදනා හිතවිලි වල ටිකක් මේ කලකල කලකොලොප්පමක් එනවා. අන්නේ කලකොලොප්ප මේන වෙලාවේදී මම අරමුණේ තින්නේ නැත්ත කියන එක හිතවිල්ලක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියන එක අල්ලගන්න බැරුව යනවා. ඉස්සර නම් ඔරෝසුර තිනකොට නාස්පුඩු පුරවාගෙන යනවා එනවා තේරෙනවා. මධ්‍යස්ත වෙනකොටත් සතිය ඉන්නකොට තියෙන අරකම තමයි මේ කියලා. සියුම් වෙනකොට මේ අනිකුත් ඒවායිත් බාධාව නිසා ඊට තේරෙන පටන් ගන්නවා මම හිතලා හුස්ම ගන්නවද එහෙනම් හුස්මක් නැද්ද කියලා මේක හිතලුවක්ද ప్రత్యක්ෂද්ද කියලා හිතා ගන්න බැරි මට්ටමකට යෝගාවචරයපත් වෙනවා පත් වෙනකොට ඒ ඒ සියුම් භාවයේදී මේ ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව නিত্য දෙයක් නෙවෙයි බොහෝම තැම්බිච්ච පිපිඤ්ඤ කැලලක් වගේ එහෙම නැත්නම් පුල්ලොන්දයක් වගේ බොහෝමත්ම සියුම් දෙයක් මේක අනිත්‍ය බව. මේ අර ගොරෝසු වෙලාවට වඩා සියුම් වෙලාවට වඩා අතිසූක්ෂම தത്വෙදි පේනවා මේක ඇති වෙන தත්ත්වේ ඉඳලා නැති தත්ත්වයට යනවා නැති වෙන தත්ත්වේ ඉඳලා ඇති தත්ත්වයට යනවා මේක වර එක අත්දැකිය හැකි අල්ලන්න පුළුවන් තරම් හයියට අහු වෙනවා වර එක නිකන් හිතවිල්ලක් විතරයි එතෙන්දි තමයි යෝගාවචරයට තේරෙන පටන් ගන්නෙ මේක ඒ නිට්ටියව තියෙන්න ඕන කියලා හිතුවොත් ඉසිකක්මක් වෙනවා. ඒ දැන් නිට්ටි නෑ. මේක අනිත්‍ය වෙන්න පුළුවන් කියන යහ දිට්ඨියේ පුලුල් දිට්ඨියේ ගියොත් ඔන්න දැන් තේරෙනවා අඩු කරන අඩු කරන අඩු කරන යනකොට එක තැනකදී ඇත්තේත් නැති නැත්තේත් නැත්තනට යනවා. මෙතනදී සැක කරලා හයියෙන් හුස්ම ගන්න ගියොත් මෙතනදී වැරදි දිට්ඨියක් නිසා නින්දට වටගත්තොත් මෙතනදී සතිය කැඩලා වෙන්න ඇති කියලා සමාධිය කැඩලා වෙන්න ඇති කියලා සලුවක සාදාලා නැගිටලා ගියොත් මෙතනදී හිතුවොත් ආනපන මට හරියන්නේ නැහැ මම බුද්ධ අනුසුද්ධි ටිකක් කරොත් මීට වැඩිය හොඳයි මෛත්‍රිය හොඳයි කියලා මේ ආනපනට අනදර කරොත් ඉතින් එයා එතන මේ මිත්‍යාදිත්‍ය නිසාම භාවනා විදිරි ගමන විහිං හානි කරගෙන නානා මත පළ කරනවා පොත් ලියනවා බණ කියන්න පටන් ගන්නවා භාවනා විදිහට යමක් වෙන්නේ නැහැ. යහදිත්‍යයෙන් යන කෙනා දන්නවනම් මේ වගේ වෙලාවට ගියාම මෙච්චර මෙයා බොහොම ලස්සනට අල්ලගෙන හිටපු ආනාපාන නොයිද මොකද උනේ? මේ තියනවා මේ නැහැ. එතකොට දුකක් වැටෙනවා. මේ ආනාපාන කියන්නේ සැපක් හෝ ආස්වාදයක් නෙවෙයි. ආඳ යවල වල්පත ගත්තා වගේ සුරුස් ගාලා ලෙසලා යනවා. එතකොට පේනවා මේ රූප ධර්මය දුකක් ඇති කරන්නේ මට. මට කිසිම පාන ශක්තියක් දෙන්නේ නැහැ. මට ඕන න්‍යාය පත්‍රයට වැඩ කරන්නෙත් නැහැ. තියෙනවා කියලා වෙලාවක පින්න අනික් ගමන නැහැ. ඒ අතරමැද වට ඉන්න වේදනා හිතවිලි සද්ද යක්කු වගේ අර කියන පරිශ්‍රණය කරන්න දෙන්නේ නැතුව හොල්මන් කරනවා නානා රුදු බේතමවලා මගවුරනවා. ඉතින් යෝගාවචරය මේ වෙලාවේදී මේ ගත්ත මූල කර්මස්ථානීය දිගට බැලීමේ කටයුත්තේ මේ මතුවෙන දුක මේ වෙහෙස කර తত্ত্বය මට භාවනාවේ අභියෝගයක් මට භාවනා තියෙන ඉදිරි ප්‍රශ්න පත්‍රයේ මම මේකදී මේ අල්ලගෙන ගිය හිටපු එක ඇති නැති තත්වයට යනකොට ඒක කොයි දේ වුණත් දුකයි. ඒක හරියට Tamanගේ දරුවා මේ මරණාසන්න මොහොතේ ඉන්නවා දිහා බලා ඉන්න අම්මා කෙනෙක් වගේ ඉඳපු ගමන් හුස්ම ටිකක් ගන්නවා පණ දිනවා වගේ තේරෙනවා ආයෙසරයක් ගොරොත් දැදින පටන් ගන්නවා. ඉතින් ඒක බලා ඉනකොට හරි දුකයි. ඒ වගේ තමයි දැන් ආනාපානේ කෙල වෙලා යන්න හදන වෙලාව. දැන් පේනව නොපෙනෙනවා. මේක තියා බලාන ඉඳනම් මේ රූප ධර්ම වල අවසාන ජවනිකාව. නැත්තම් කොච්චර බැලුවත් කෙලවරේ තියෙන්නේ සැපයලවන ගතියක් නෙවෙයි දුකමයි. ඒක එන්න ඔය ගොරෝසු ආනාපානේ දුක බලලා හරියන්නේ නැහැ. මධ්‍යස්ථානපානේ දුක බලලා හරියන්නේත් නැහැ. දුක වැටහෙනවා නම් වැටෙන්නේ යහ කල්පනාවේදී මෙයා ඇති නැති தත්තර ඔය පිපිඤ්ඤලෝ දෙයක් වාගේ පොල්ලෝ දෙයක් වාගේ මෙලෙක් කරගත්ත වෙලාවට. එතකොට මේක සුබ ඉලවන එකක් නෙවෙයි දැන් බබෙක් හම්බ වෙච්ච ගමන් හුස්මක් ගත්තාම ඒක සුබයක්. උපත්තියක්. දැන් මේක නැති වෙන තැනක්. ජීවන් වෙන තැනක් අසුබයක්. අවමංගල්‍යයක්. මේක මිතිකල් රැකගෙන හිටියට තියෙනවයි කියලා බැලුවනම් හරියට පේනවා මේක එන්න යන උගුර හිර වෙච්ච තත්යකට යනවා. මේක ආත්ම සත්‍යයක් නෑ. මොකද රූපයක් වෙනකොට රූපයක් වෙන්නෙත් නෑ අරූපයක් වෙනකොට අරූපයක් වෙන්නෙත් නෑ නිමිත්තක් වෙනකොට නිමිත්තක් වෙන්නෙත් නෑ අනිමිත්තක් වෙනකොට අනිමිත්තක් වෙන්නෙත් නෑ එයා මොකද්ද න්‍යායකට වරක නිමිත්තක් වෙන වරක අනිමිත්තක් වෙන වරක ආරම්මණයක් වෙන වරක අනාරම්මණයක් වෙන වරක වස්තුවක් වෙන වරක ශක්තියක් වෙන මෙන්න මෙතන ගියාට පස්සේ පේනවා ඌ කියන දේ බලනවා මිසක්කා මං කියන දේ අහන්න උලැස්ති නෑ එතනදී තේනවා මේක නිට්ටය නෑ සුඛ නෑ සුබ නෑ අනාත්ම නෑ ආත්ම නෑ ඉතින් මෙවැනි අර ගෙවම් කරන වෙලාවේ එවැනි යහ කල්පනාවක ඉන්න මිසක දාඩිය දාන්නටයි ගැහෙන්නටයි දඟලන්නටයි හුස්ම හයියෙන් ගන්නටයි නින්දට වැටෙන්නටයි ගියොත් හොඳට මතක තියාගන්න ඒක තමයි මායя කියන්නේ. මෙච්චර ලස්සන මේ කටයුත්ත සිදු වෙන වෙලාවේ අපි විහිං ඒට අනාකූල යන ප්‍රවාහය ආකූල කරනවා. අර පෑදීදියට බොරදිය දානවා. ඉතින් මෙතනදී ඒ දිට්ඨියෙන් සම්මා දිට්ඨියෙන් පුළුල් දිට්ඨියෙන් යහ දිට්ඨියෙන් බලාන හිටියොත් මේ භාවනා ශක්තිපත් නිසා ප්‍රතිපදාව ඉදිරියට යන නිසා කෙලෙස් නැති වෙන්න නිසා රූපයාගේ ඇති හැටිය දැන් පේනවා. මේක තමයි මෙයාගේ ස්වභාවය. වෙන වෙන කර කර ආනාපාන කර හිටියොත් ඉතිය දන්නේ නැතුව සත්‍යමත් නැතුව මේක ඉතින් මයින්මක් හදින වගේ ඇද ඇද තියෙනවා. නමුත් මේකටම හිත දැම්මොත් මෙයා ඉන්නේ තුනී වෙනවා. තුනී වෙනකොට අර නානා ඍතු වේතම වණ්ඩ ගන්න. බාහිර අනුනත් ඍතු වේතම වෙනවා. මේකෙත් නානා වේතම වෙනවා. 18 සන්නි නටනවා. මේක දිහාම නොසැලී. බලහන හිතීමට අපි කිව්වොත් යහ කල්පනා සම්මාදිට්ඨිය පුරුල් කල්පුලුල් දිට්ඨියක් එහෙම නැත්නම් ඇතිකල යුත්තේ මේකයි කියලා ඒක ඇති කරන්න තමයි මේ මොග්ගලණ සංස කතා කරන්නේ. අනේ මට එහෙම එකක් පහල කරගන්න ලැබේවා කියලා චිත්ත මාත්‍රාව ඇති කරන්නේ. කවදා හරි ඒක දැක්කොත් දැකලා සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව සීලය කඩා ගන්න නැතුව සද්ධාව කඩා ගන්න නැතුව මේක හරහා ගියොත් පැහැදිලිව පේන්න පටන් අර ගන්නවා මේකට ඔය ඉතිසර මම කොච්චරද ඇවිල්ලා ඇති මොකද හරි දික්තිය තිබුණ නැති නිසා මේ වෙලාවේ මම මේ කලබල කරගත්තා. අද කලබල කරන්න තුකට වෙන්න දුන්නාම ප්‍රීතිය ප්‍රමෝදයක් පහළ වෙනවයි කියන එක අහන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම තේරෙනවා Taman ඒකට විපස්සනාවෙන් අනුග්‍රහ කරොත් පමණක් ප්‍රීතිය එනවා. එහෙම නැත්නම් මේක පරදොල වටහා ගත්තොත් මිත්‍යා දෘෂ්ටියෙන් ගියොත් අනිවාර්යයෙන්ම කියන සතිය කරනවා. අනිවාර්යයෙන්ම කරමට සමාධි කරනවා කියනවා. අනිවාර්යයෙන්ම කියනමට ආනපනිය අල්ලන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම කියනවා මට නිින්දට වැටුණා කියලා. අනිවා නොවි එතෙන්ද රකින්ද බුදුහාමුදුරුවෝ තෙන්ද එන්නේ නැහැ. මොග්ගන්නන් සංසෝතෙන් දෙන්නේ නැහැ. භාවනා ගුරුවරයා එන්නේ නැහැ. තමන්ම තමන්ගේ පිටකොන්දක් ඇතුව ආධ්‍යාත්මික ශක්තියක් ඇතුව සකෝටි වාරයක් වරද්දලා ගිහිල්ලා ගියොත් මේ රූපය අන්තිමට මෙන්න මේ වගේ මරණ චිත්තක්ෂණ නැත්නම් ආනාපානය කරලා සාර්ථක වෙන චිත්තක්ෂණේ එයා ඔප්පු කරලා පෙන්නනවා යහපත් දෘෂ්ටි ඇති කෙනාට මේක අනිත්‍ය දෙයක් මේක දුක දෙන දෙයක් මේක අසත් අසුබගෙන දෙන දෙයක් මේක පාලනය කරගන්න බෑ. මොකද භාවනා නොකරන එකනට වෙන්නේ මට ඕන නම් හුස්ම ගන්න පුළුවන් මට ඕන නම් හුස්ම හෙලන්න පුළුවන්. ඒ නිසා මේක පාලනය කරන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම සුබ දෙයක්. නීත්‍ය දෙයක්. සුඛ දෙයක් කියලා තමයි ආස්වාසය ආස්වාදයක් කරන ජීවත් වෙන්නේ. නමුත් කෙලවරට බැලුවොත් මේකේ තියෙන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ස්වභාවයක්. ඒ නිසා අපි අකරතැබ්බයකටපත් වෙනකොට ආනාපානෙත් පැදුරටත් නොකිය මාරු වෙනවා. මාරු වෙනකොට අපි තක්කමුක් වෙනවා. අපිට দাঁඩි දානච මරණ මොහොතේදී එහෙම මේක වුණොත් අපි වයසට ගිය වෙලාවක මේක වුණොත් යමක් කමක් කරගන්න බැරි. ලෙඩ වෙච්ච වෙලාවක මේක වුණොත් අපි මොන තරම් කොරස් කටකවත් අත දාගන්න බැරුව තක්කමුක් වෙයිද මේ සෞඛ්‍ය සම්පන්නව භාවනා කරද්දී සතිමත්ව සමාධියෙන් ඉන්නකොට මේක වුණත් අපි ගැහෙනවා. ඒත් দাঁඩි දානවා. ඒත් කලබලයක් කරගන්න. ඒත් අපිට යන්නේන පාර මතක නැති වෙනවා. ඉතින් මේ කර කර හිටියොත් පේනවා මිත්‍ර විශ්වාස කරපු මේ ආනාපානෙ නැත්නම් මේ හුස්ම නැත්නම් මේ ප්‍රාණේ යම් වෙලාවක අපිට අකරතැබ්බක් වෙච්ච වෙලාවේ එයා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගති පෙන්නොත් ඒක අකරතැබ්බෙට තවත් අකරතැබ්බයක් වෙලා මරණාසන්න වෙලාවක දරා ගන්න බැරි කොහේ හිටියයිද කියන බැරි අවුලකටපත් වෙනවා ඒක තමයි අපි ටිකක් කල්ැතුව මේ කරලා බලන්නේ හැම එකක්ම මැරෙන හින්දා. හැම එකනම වයසට යන නිසා, හැම කෙනාම ලෙඩ වෙන නිසා. අන්නේම ගියාට පස්සේ තේරෙනවා මේ වදකයෙක් කඩුවක් අතේ තියාගෙන ලෝකඤ්ඤං තෝමරඤ්ඤං කියලා ඔසවගත්ත කඩුවක් වගේ තමයි හැම රූපයක්. ඔයගෙන විශ්වාසය කරලා අපි හදන මේ අහස් මාලිගාව එහෙම නැත්නම් වැලි මාලිගාව මේ වීදුරු මාලිගාව මරණ චිත්තක්ෂණ කිට්ටුවේක නේනකොට ඒ සියලු ආඩ්‍ය ලකුණුත් එක්ක අනිත්‍ය බවට, දුක්ඛ බවට, අසුභ බවට, අනාත්ම බවට පෙන්වනවා. ඉතින් ඒක දන්න කෙනා නම් මැරෙන්න ඉස්සෙල්ලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දැක ගන්නා සුදු දෘෂ්ටිකෙන් කටයුතු කළොත් ඒක එච්චරම අමාරු දෙයක් නෙවෙයි. අමාරු වෙන්නේ මේකට හරස් කැපුවොත්. මිච්ඡාදිත්‍ය වුණොත්. හරියටියට ගෙවන් වෙනකම්ම මේක දැක්කේ නැත්තම්. ජන මේ තියෙන ජවනිකා ටික එකින් එකට එකින් එකට ලස්සනට දැක්කේ නැත්නම් අපිට අනන්තවත් හේතු තියෙනවා මේ ආනාපානේ නිට්ටයයි සුඛයි සුබයි කියන්නේ. ඉතින් මේ විදිහට මේ රූප ධර්මයක් මමයේ කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කියාගෙන අපි මේ ජීවත් වෙනකන් නට නාඩගමත් භාවනාවේදී මේ වගේ සාර්ථක වෙන චිත්තක්ෂණයක හෝ මරණ මොහොතදී මේ රූපයාගේ ස්වභාවය දැකීමත් බලනකොට ඒකාන්තෙම ජීවිතය කියලා කියන්නේ බලාපොරොත්තු සුන්වීමක් කෙලවර වෙනකොට බලාපොරොත්තු සුන්වීම. ඒක නිසා අතෘප්තිකරව අපිට මේ ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙනවා. මේක තමයි සෑම මනුස්සයාටම සංසාරේ පුරාවටම මේ කල්ප කෝටි ගණක් සිද්ධ වෙන්නේ. මරණ මේත වෙනකොට මේ අපි විශ්වාසයේ තිබ්බ මේ රූපයේම Tamanට වදකෙක් බාටපත් වෙනවා. ඒක නිසා මරණ මොහොතේදී මේ මරණේ වදකෙක් බවට පත් වෙන බව දැනගෙන කල්ැතුව මෙයා වදකෙක් බව තේරුම් අරගෙන හිටියොත් රසායන අස් කරන්න ඕනේ නැහැ. එයා ඉන්නේ මේ වැඩේටයි කියලා තේරුම් අරගෙන ඉන්නේ කියලා කියනවා රහතන් වහන්සේ. උන්වහන්සේ ශරීරේ පාවිච්චි කරනවා. උන්වහන්සේත් මේ හුස්ම ගන්නවා. නමුත් එයා කවදාකවත් මෙයාට විශ්වාසය කරන්න දෙන්නේ නැහැ. මෙයාට කඩුව අතර දෙන්නෙත් නැහැ. මෙයා වදකෙක් බව දන්නවා. ඒ නිසා ජීවත් වෙන්නෙම මේ රූපේ ආඩම්බරයක් කරගෙන නෙවෙයි. රූපේ මාමය, මාගේ, මගේ ආත්මය කියලා නෙවෙයි. මෙයයි නැතුව බෑනේ. ආන් මේ විදිහට මේ රූපයේ විසේ සම්මාදිට්ඨිය ඇති කරගත්තා නම් ඒක තමයි බුදුහාමුදුර අපට දෙන පළවෙනිම අභ්‍යාස පන්තිය කායනුපස්සනාව හරහා සම්මාදිට්ඨිය ඇති කිරීම. නමුත් ජීවිතය කියන්නේ එකක් නෙවෙයි. ජීවිතය කියන්නේ මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ස්කන්ධ රාශියක් තියෙනවා. මේ රූපයේ ඇති ප්‍රകൃතිය වදක භාවය වද දෙන ගතිය අතරක් නොතබ ඉසුබලන්ට ඉඩක් නොතබ වද දෙන ගතිය ඒක නොබලන එක තමයි අසතිය කියන්නේ කායනගත අසතිය නෙවෙයි විවිධ දේවල් කල්පනා කර කර එතකොට රූපය තේරුම් ගන්න පුළුවන් අපිට සමාට සුඛ දෙයක් සුබ දෙයක් ආත්ම දෙයක්. සතියෙන් බැලුවොත් දවසින් දවස ගැඹුරට යනවනම් රූපේ තියෙනා වූ මේ අබ්බක්තියකදී කලතරයකදී මරණ චිත්තක්ෂණිය අපිව ආශරණ කරන ගතිය දුවට භාවනාදී සතිය ඇතුව සමාධිය ඇතුව සීලය ඇතුව ශ්‍රද්ධාව ඇතුව දැක්කොත් ඒ ඇති වෙන වෙනසට කියනවා පෘථග්ජනෙක් ආර්යත්වයටපත් වෙනවා අපි මේ චිත්‍රපටය දැකපු නැති නිසා තාම මේ රූපය පිළිබඳව අනියම් සම්බන්ධකම් අනියම් ප්‍රේම සම්බන්ධකම් පවත්වාගෙන තියෙන්නේ. මෙයත් එක්ක සම්බන්ධකම් පවත්වන දෙයක් නැහැ. මෙයා තමන් මරන්න කඩුවසව ගත්ත වදකෙක් වගේ. ඉතින් මේක රහතන් වහන්සේ කොහොමද මරණ චිත්තක්ෂණයේ රූපේ දිහා බලන්නේ කොහොමද කටයුතු කරන්න කියලා ප්‍රශ්නයක් අහපු වෙලාවක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වෙන සූත්‍රයක යමක කියන ශ්‍රාවකෙක් අහනවා ස්වාමීන් වහන්සේ මරණ මොහොතේදී කොහොමද මේ රහතන් වහන්සේ නමක් තමගේ රූපේ කෙරේ ක්‍රියාත්මක කරන වේදනාව සංඥා එතකොට සාරිපුත්‍ර සාංශ කියන මම ඔයාට නිදර්ශනයක් දෙන්නම් තමයි නිදර්ශනේ වැටහෙන විදියට මට කියන්න උත්තර ඒ අනුව තමයි මට මේකට උත්තර දෙන්න හදන්නේ කියලා එයා කියනවා රජ කෙනෙක් එහෙම නැත්නම් කුලයක ඉන්න කුලපතියෙක් තව කෙනෙකුට අසාධාරණයක් කරනවා අසාධාරණයක් කරපම අසාධාරණ ලක් වෙච්ච කෙනා වෛර බඳිනවා වෛර බඳිනවා දැඩි අධිෂ්ඨානයක් ගන්නවා මම බොහොම මරණයි කියන. මුත යාට තාම කොහොමඩක්වත් අර පුදුලවට යන්නත් බෑ කිසිම ආයුධෝපකරණත් නැහැ. නමුත් හිතේ පැහැවෙනවා මරනවා මරනවා මරනවාමයි. ආන් එහෙම ඉන්න මේ වදකේ ඥානවන්ත වුණොත් එයා කියනවා එයා රජුරුගාවට යන්න බෑනේ. රජුරුගාවට යන්න කිට්ටු කරන්න බෑ. මොකද ආරක්ෂක මොරවලු තියෙනවා. දිය කඩਿੱචි තියෙනවා. කොටු තාප්ප තියෙනවා. ඉතින් මෙයා කරන යනවලු රජුරුවන්ගේ අස්වා අස්සිය බලා ගන්න ඒ ඇද්දෝ වගේ ප්‍රධාන ඇද්දෝ ආඩ කියලා කියනවා නීරාලාමි අනියප්වාමි මට මේ කන්නත් නෑ බොන්නත් නෑ මට මොකක් හරි තියෙන රසාවක් දෙන්න ඊට පස්සේ කියනවලු එහෙම මට රසාවක් දෙන්න බෑ උඩුවන් නම් අස්ස ගල සුද්ධ කරපන් ඒ යුද්ධ පවිත්‍ර කරන වැඩක් කරපන් බත් බැලේක් විදිහට හිටපන් කියලා ඉතින් මෙයා සියලු දිනාටම කලින් නැගිටලා අස්වගල සම්පූර්ණයෙන් සුද්ධ කරලා අර ගෙහිමියා බුදිය ගන්නත් පස්සේ සම්පූර්ණ සක්‍රීය වැඩ කරනකොට වරුවේ වැඩ දීපු අස්සාවකයට හිතෙනවලු ඇප් කාලා බලන එක්කනට යකෝ මේ මිනිස්සයා මේ පුදුම මේ net බෑ කිව්වට හරියට මහන්සිල වැඩ කරනවානේ. ඉතින් එයා කියනවලු එහෙනම් අලි පැටිය බලා ගන්න දීපන් නැත්නම් අලියෝ ටික බලා ගන්න කියලා දවසින් දවස දවසින් දවස ස්වාමියාගේ හිත ගන්න. හිත ගන්න උදේම නැගිටිනවා කිං කරව කොහොමද කියලා අහහ කිං කරව හැම දෙයක්ම කරනවා. Tamanට ඕන නැති දේවල් කරනවා. හැන්ද වෙනකම් වැඩ කරලා බුදියා ගන්න. ඉතින් හැමදාම මෙයා රජුරන්ට ගිහිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට හරි ලේසි වැඩ ටික. අනේ මේ කුලියට ගත්ත මිනිස්සෙක් කමනේස හරියටම හන්සලා වැඩ කරනවා. ඉතින් ඔහොම කී කියා ඉන්න ගමන් රජුරන්ගේ අවශ්‍යතාවයක් වෙනකොට අර මනසට කියනකොට මේ මාලිගාව වැඩ වැඩේට කවුරක්වත් නැහැ මිනිස්සෙක් කියපන් කිව්වම අනේ ඔබතුමාටම ගැළපෙන මිනිහෙක් ඇවිල්ලා ඉනවා. මෙන්න මෙහෙමයි මගේ අස්සාරෝ මේක වැඩ කරන්නේ මිනිස්සයා. ඉතින් රජුරෝ යාට දෙනවා වරුවේ වැඩක් මාලිගාවේ. රජුරෝ සන්තෝෂ වෙන්න වැඩ කරනවා. ඊට පස්සේ මාලිගාව ඉස්තිර සේවයට යනවා. ඉස්තිර සේවයට ගිහිල්ලා ඕන වෙලාවක මාලිගාවට යන්න මාලිගාවට එන්න ගිහිල්ලා අන්තිමට ආරක්ෂක සේවකෙක් බඩපත් වෙනවා. පත්තල රජුරන්ගේ නිදන කබඩාවේ අරසව බාරගත්තට පස්සේ නිශ්චීවි විදියට පිහින් ඇල්ල මරන රජු. ඉතින් අහනවා සාරිපුත්‍ර සාංශ මේ මිනිස්සයා වදකේකුනේ කොයි වෙලාවේද කියලා. ඒ වදකයා තමයි ලෝකයා දන්නේ රජුරන්ගේ පිහින් යන වෙලාව. නමුත් සේවයට බැඳිච්ච දවසේ ඉඳන් වදකයක්. මේ වදකකම නිසා තමයි යා වැඩියෙන් සේවය කරන්නේ. පරිස්සම් වෙන්න වැඩියෙන් සේවය කරන කට්ටිය ගැන. ඕනකට වැඩි පැනලා දෙන්න හදන්නේ මොකක්ද ඕනි ආයපත්‍යක් හිතේ තියාගෙන. අනිත් එක කම්මැලියක්. ඒක නැගිටින්නේ පහුවෙලා කලින්ම පුදිනවා මොන වැඩක්වත් කරන්න හැබැයි උඩ යටි න්‍යාය පත්‍රයක් නැහැ. න්‍යාය පත්‍රයක් තියෙන හැම කෙනෙක්ම අනික් අයට කලින් නැගිටිනවා, කිං කරව වැඩ කරනවා, කොම්බු දිනකම් ඉන්නවා. එයා බලන්න හදන්නේ කොහොම හරි රජුරන්ගේ නිදන ගබඩාවට යන්න. ඉතින් ඒ වගේ තමයි හතන් වහන්සේ දන්නවා මේ රූපය කියලා කියන්නේ අර කඩුවසවගත්ත වදකෙක් වගේ එක්කෙනෙක්. එයා මේ මම ඉරුණම් පාන වෙලාව විතරක් නෙවෙයි මගෙන් අයින් වෙන්නේ. එයා ඉන්නෙම මට කන්‍යම් මරණ්‍යම් කියන අදහස. ඒ නිසා පුළුවන් නම් උපක්‍රමයකින් එක රූපයක් අරගෙන ඒක ගෙවම් කරන හැටි බලන්න. අනිමිත්ත කරන හැටි බලන්න. අනාරම්මන කරන හැටි බලන්න. බලාන ඉඳද්දි මෙයාට යාගේ රංගනේ දක්ක ගන්න බැරි තැනට බලන්න. එතකොට පේනවා බුදුරජාණන්සේගේ ක්‍රියාපටිපාටිය හරහා රූපයාගේ වද දෙන ගතිය නපුර බල බලා දැක දැක අස්පනා පිට නැති කරන්න පුළුවන්. මේ නැති කරනකොට සතුටක් දෙන්නේ කනගාටුවක් දෙන්නේ. සතිය වැඩිවීමක්ද වෙන්නේ අඩුවීමක්ද වෙන්නේ. සද්ධාව වැඩිවීමක්ද වෙන්නේ අඩුවීමක්ද වෙන්නේ. සීලේ වැඩිවීමක්ද වෙන්නේ අඩුවීමක්ද වෙන්නේ කියන එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඉතින් මේ අරමුණ ගෙවන් වෙනකොට ඉසాత බඳගෙන අඬණ්ඩයි. එහෙම නැත්නම් වෙන අරමුණ වලට යණ්ඩයි, නිින්දට වැටෙණ්ඩයි, සතිය ගන්නවා කියලා සාකච්ඡා කරණ්ඩයි අපේ හිතේ තියෙන මේ සෑම ඥානයක්ම මිච්ඡාදිට්ඨියන්නේ. මේ කල්පනා කරන හැම අපි දැන් හිතන ආකාර පරිවිතක්ක ණය විපස්සනාව ඔක්කොම මිච්ඡාදිට්ඨියක් බුදුජානනාංශයට පෙන්වන්න ඕනේ. මේකා වදකයා. මේ වදකයාට ඇඟට නොදැනෙන්න ඕක ගෙවම් කරපන්. ගෙවම් කරන්නේ කොහොමද? ගුරුසු රූපේ ගුරුකු ආස්වාස් ප්‍රසවාසේ බල බලා ඉඳදිම සිං වෙන්න අරින්න ආයතකොට තේරෙනවා දැන් මෙයා බුදුහාමරගේ අන්තරේට බුදුහාමරගේ මන්තරේට අහුවෙලා ඊට පස්සේ සම්පූර්ණයෙන් ගෙවම් කරාට පස්සේ ඕන ප්‍රතිපදාවෙන් මට අඩු ගානේ රූපය ගෙවම් කරන්න පුළුවන් හැටි මන් දාන රූපේ ගෙවල් කරුවාට පස්සේ ඊගාට මම මොකද්ද කරන්න ඕනේ? ඇයි මෙහෙම වුනේ කියලා ප්‍රශ්න අහනවා නෙවෙයි. මේ ප්‍රතිපදාවේ දියුණුවක් මේක කෙලෙස් අඩුවීමක්. හැබැයි මේ පංචස්කන්ධෙන් එක ස්කන්ධයත් එක්ක විතරයි වැඩ කරලා තියෙන්නේ. ඒක නිසා මම බලන්න ඕනේ ගන්න ගන්න වෙලාවේ ඉඳගන්න ඉඳගන්න වෙලාවේ මේ ගත්ත මූල කර්මස්ථානයේ ගෙවම් කරන හැටි දැක්කොත් මූල කර්මස්ථානයේ ගෙවම් වෙනකොට යකඩ මල්ලට ගොල්ලු ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කිව්වා වගේ අනිකුත් රූප ධර්ම ඔක්කොමත් ගෙවන් වෙලා තියෙයි. අනිත්ව ගැන මොකක්වත්ම හිතන්න ඕනේ මූල කර්මස්ථානය පිළිබඳව මොන දේ ඇවිල්ලා හොල්මන් කරත් මූල කර්මස්ථානෙම නැවත නැවත බල බල ගිවන් කරොත් ඉතින්දී අනිත්‍යවත් නැතිලා හිස් තැනකට පාළු තැනකට අනිමිත්ත තැනකට අනාරම්ම තැනකට හිත යනවා ඊට පස්සේ ආයෙ මෙයා නැගිටිනවා නැගිටිට පස්සේ ආයෙත් ආදුනිකෙක් වගේ පටන් අරගෙන වෙන කර්මස්ථානකෝ ආනපානිකෝ අල්ලගෙන බලනකොට ආයෙත් ගෙවන් වෙනවා. එතකොට මෙයා දහස්වර ලක්ෂ වාරයක් පුරුදු කරනවා ගොරෝසු වෙච්ච අරමුණක් රූපාරම්මණයක් සියුම් කරන්න හැයි. සියුම් කරන්න කරන්න යාට තේරෙනවා ගොරෝසුට තියෙන තාක්කල් ඒක නිට්ටය සුඛ සුභ කියන තාක්කල් මිච්ඡාදිත්‍ති. ඒ ඒ වෙලාවේදී අනිච්චන් දුක්ඛං අනත්තං කියලා වැඩකුත් නෑ. එයා ගෙනියන්න ඕනේ සියුම් කරලා සියුම් කරලා සියුම් කරලා ඇති නැති මට්ටමට රූප සංඥා මට්ටමට අඩු කරාට පස්සේ අන්න බුදුහාමුදුරගෙන දැන් මතුරුපන් යන්ත්‍රේ මන්තරේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි නේත නේතම් මම නේතෝ අමතේ නමේතෝ වත්තා රූපය ආත්මේ නෙවෙයි ආත්මේ රූපෙහි නෑ රූපය ආත්මාකාර නෑ ආත්මේ රූපාකාර නෑ ඒක නැවත නැවත හිතට වැද්දුවොත් වද්දන්ට ඕනේ වැදෙන්නේ රූපේ අර පිපිඤ්ඤ කැම්පිච්ච විඤ්ඤාලයක් විදිහට වගේ කැලක් විදිහට වගේ බොඳ කරගත්තට පස්සේ ලොඳ කරගත්තට පස්සේ එතෙන්දී නම් දෘෂ්ටි බලපෑමක් තියෙනවා. ඒක ඒ විදිහට බැලුවා නම් අනිකුත් අරමුණු වලත් මේ තුනී වීමක් වෙනවා. මේ විදිහට යෝගාවචරයෙකුට භාවනා වැඩමුළුවකදී හෝ උත්සාහයකදී මේ පංචස්කන්ධෙන් එක ස්කන්ධයක් ජීවන් කිරීමේ කලාව ගිවන් කිරීමේ යහ දැක්ම, ගිවන් කිරීමේ පුළුල් දැක්ම සම්මා දිට්ඨිය පහල කරගන්න පුළුවන් නම් ඒකෙදි මූල කර්මස්ථානයේ ගිවන් වෙනකොට අනිත්තරමුණුත් ගිවන් වෙන්නේ යම් ආකාරයකටද ඉතාමත්ම ලස්සනට සර්වචනාංශයෙන් පෙන්ලා දෙනවා මේ විදියට රූපේ නැවත නැවත ඇති වෙන්න දීලා නැවත නැවත ගෙවන් කිරීමේ ක්‍රමයේ කරනකොට එන්නේ එන්නේ කෙලස් කැපීමක් වෙනවා මේ දෙවුනේ නැත්තම් කෙලස් කැපෙන්නේ නැහැ මේ කෙලෙස් කැපීමේ වැඩේ වෙන අතර වාරයේදී ඒ යෝගාවචරය වේදනා සම්බන්ධව සුවිශේෂී අපි කියනවා ඒකට ඉන් සර්විස් ට්‍රේනින් එකක්. ඒව නැත්නම් සේවයේ ඉන්න ගමන්ම පුහුණුවක් ලැබෙනවා. මට තේරෙන්න පටන් අර ගන්නවා මේ අධික සැප හොයන්න අපි ගියාට වැඩේ කෙලවර වෙන්නේ දුකෙන්. හැම සැප වේදනාවක්ම කෙලවර දුක. ඒ නිසා සම්පූර්ණ වේදනා ප්‍රස්ථාරයක් මුලැමැදාග දැක්කනම් මුල සැපනම් අග දුකයි මුල දුකනම් අග සැපයි ඒ නිසා දෙක එකතු කරලා දෙකට බෙදපුවාම වේදනාවල ප්‍රියකල යුතු සහ අතහැර යති කියලා જાතියක් නැහැ මේ දෙක දැක ගන්න බැරි නිසායි අපි දැක ගන්න බැරි මේ ප්‍රිය වේදනාවල තියෙන කෑදරකම නිසා ඒ කෑදරකම හරහා ප්‍රිය වේදනාව සඳහා නොකරන ජඩකමක් නැහැ නොකරන පාවාදීමක් නැහැ නමුත් ප්‍රිය වේදනා හැම එකෙම අවධානය තියෙන්නේ දුක. ඒක හරියටම ආනපාන ගොරෝසු මධ්‍යස්ථ සියුම් එක වගේ හොඳ සැප වේදනාවක් දිහා බලනද ඒකේ ස්වභාවයෙන්ම ටික වෙලාවකින් නැති වෙලා අන්තිමට දුකින් කෙලවර මේක හරි හැටියට දැක්කනම් ওই සැප වේදනාවට ලකුණු දෙකක් දීලා ඒක පිටිපස්සේ දුවන ගතිය වෙනුවට දැකගන්නේ හැම සැප වේදනාවක් වෙන දුකේ නැත්නම් ඒක දැක ගන්න බැරි මේ සැප වේදනාවට තියෙන තණ්හාව කියන මේ රාගානුසේ නිසා ඇහැමුවා වෙලා නිසා දෘෂ්ටිය සෞත් වෙච්ච නිසා බලන්නේ අඳුරු කණ්ණාඩියකින් නිසා සැප වේදනාව තියෙන නපුර දැක ගන්න බෑ. ඒ වාගෙම තමයි හැම දුක් වේදනාවක් ඉවරනේ සැපෙන් දුක් වේදනාව තියෙන වෛරය නිසා අපිට කවදාවත් දුක් වේදනාව ඉවර වෙන්නේ සැපෙන් නේද කියලා තේරෙන්නේ. කවදා හරි මේ දෙක දැක්කනම් තමන්න තේරෙයි මේ රූපය පිළිබඳව ගෙවන් වීම සිදු වෙනවත් එකම ඒ යෝගාවචරය භාවනාදී මතුවෙන ආලෝක පීති පස්සද්දි වගේ සුඛ ධනවන අරමුණු ආවට ඌව මහා ලෝක ආඩම්බරයකට ගන්න. ඌව ඉවර වෙන්නේ දුකෙන් බව දාන්න. ඒ වගේම මේ රසාවක් හම්බුණා, විභාගයෙන් පාස් වුණා, සුවිප් එකක් ඇදුණා. මේ ඔක්කොම සැප જાති තියෙනවනේ. ඒ හැම සැපක්ම ඉවරනේ දුකෙන්. ඒ නිසා මේ මූල කර්මස්ථානයේ දඟලන්න දඟලන්න දඟලන්න නැවත නැති එක වෙන්න හදනකොට අපි මේ අරමුණ ගෙවෙනකන් ඉන්න දෙන්නේ නැත්නම් මේ වේදනාවට හොල්මන් වෙනවනේ. සැප වේදනාවක් ආපු ගම උදම්මනන්න පටන් ගන්නවා. දුක් වේදනාවක් ආපු ගම පශ්චාත්තාපය. මෙන්න මේ විදියට හොස්ස ළඟින් මැස්ස ළඟ යන්න බැරි උපේක්ෂාවක් නැති නොසැලෙන මනසක් නැති යෝගාවචරයට කවදාකවත් අරමුණු ගෙවම් කරන්න බෑ. අරමුණු ගෙවම් කරන්න පුළුවන් නම් ඒ අතර වාරදී අනිවාර්යයෙන්ම සුඛ වේදනාවටම ආලෝකට උදම්මන්න ගතිය සහ දුක් වේදනාවට පශ්චාත්තාප වෙන ගතිය අනිවාර්යයෙන්ම නැතර. නැතර වෙලා යෝගාවචරය මේ ශප දුක දෙක මැද ස්ථානේ දම නොදුක් නොසුව ස්ථානේ ද අදුක්කම සුඛ කියන ස්ථානේ අඳුන ගන්නවා පළවෙනි වතාවට හරියට ප්‍රශ්වාසය දවලා ආශ්වාසය එන්නේ ඉස්සෙල්ලා මඳ අඳුරනවා වගේ. ආශ්වාසය ගිල ප්‍රශ්වාසය එන්නේ ඉස්සෙල්ලා මඳ අඳුරනවා වගේ. හැම සුඛ වේදනාවක් විවර වෙන්නේ ඉස්සෙල්ලා එයා දුකකට මාරු වෙනවා ඊට පස්සේ ස්ථනකට ගිහිල්ලා තමයි ඊට පස්සේ සැප දුකක් ඇති මෙතන බැලුවොත් එහෙම මේ දුක් වේදනාව පිළිබඳව යහ කල්පනායකට පුදුල් කල්පනාව කියලා කියනවා. සම්මා දිට්ඨිය කියලා කියනවා. බැලුවොත් අපේ ජීවිතේ වැඩි වේලාවක් අපි ඉන්නේ සැපත් නැති දුකත් නැති තැනක. මේක අපි කියන්නේ කම්මැලි, ඒකාකාරී, නීරසයි, හරිම බය එළවන සුළුයි, කොන් වුණා වගේ, තනි වුණා වගේ, මුස්පේන්තුයි වගේ කියලා ඒ සැප දුක දෙක මැද තියෙන මධ්‍යස්ත වේදනාවට, මධ්‍යම ප්‍රතිපදාවට ආර්ය අෂ්ටාංග මාර්ගයට එන්නකොටම මොකක් හරි වැඩක් දාගෙන අර මධ්‍යස්ත තැනට හිත හුරු කරන්න දෙන්නේ නැහැ. මොනවා හරි කල්පනාවක් දාගන්න. මොනවා හරි වැඩක් දාගන්න. ඉතින් මේ විදිහට රූපය ගෙවන් වීමේ පරණ කතාව ගන්නකොට ඒක නැවත නැවත කරනකොට ඒ යෝගාචර ක්‍රමයෙන් වේදනාවල් පිළිබඳ පුළුල් භාවයකට මිච්ඡා දිට්ඨි නෙමෙයි මිච්ඡා දිට්ඨියට පාටු දිට්ඨියක් පුළුල් දිට්ඨියකට සම්මා දිට්ඨියකට යනකොට පේනවා මේ වේදනාව එහෙන් මෙහෙන් අපිව නලවඬ පිනවඬ එහෙම මේ කරන්න ගියාට ඔය ඔක්කොටම සමහිත ගත්තොත් අපේ දවස පුරාම තියෙන සැප වේදනා ටික මුළු ජීවිතේ 105ක්වත් විස්තර වෙන්නේ නැහැ. අපි දවස පුරාම තියෙන දුක් වේදනා ගත්තා 105ක්වත් විස්තර වෙන්නේ නැහැ. වැඩි හරියක් අපේ ඉන්නේ අදුක්කම සුඛේ. මේක ආධ්‍යාත්මික දෙයක් බව නෙවෙයි අපිට තේරෙන්නේ පාළුවක් බව. කම්මැලිකමක් බව. නීරසකමක් බව. ඒකාකාරීකමක්. ඉතින් ඒක නිසා අර ලස්සනට භාවනාදීමත් වෙන මේ සැප දුක් නැති తত্ত্বයේ මුස්පීන්තුවක්, කම්මැලිකමක්, නීරසකමක්, නිින්දයන් නැති తত্ত্বයක්, ආහාර එපා වෙන తত্ত্বයක්, රස නන්නාඳුරන ගතියක් එන්න පටන් ගන්නවා. මේකට අනුග්‍රහ කරන්න යෝගාවචරය සම්මාදිට්ඨිය කල්ැතුව තියෙන්නේ. කල්ැතුව සම්මාදිට්ඨිය නැති වුණොත් එහෙම අපි කරන්නේ උණු වතුරක් කරන එක තමයි. කම්මැලි වෙච්ච ගමන් පරියන්ක නැගිටලා යනවා. කම්මැලි වෙච්ච ගමන් ධක්මනේ පයි කියලා යනවා. එතන අරමුණු මාරු කරනවා. නැත්තම් ගුරුරේ මාරු කරනවා. නැත්තම් මධ්‍යස්ථානේ මාරු කරනවා. මේ කොර කොර කොර කොර අර අදුක්කම සුඛ තැනට එන්න දෙන්නෙම නෑ. ධර්මයේ නෙවෙයි අපේ තියෙන තකතිරුක. අපේ තියෙන පැහි ගතිය. අපේ තියෙන ඔලොමල ගතිය. අපේ තියෙන මිච්ඡා දිච්චිය. අපේ තියෙන මේ මම දන්නවයි කියලා හිතන ගතිය. ධර්මයට ඉද දුන්නා නම් එච්චර අමාරු නෑ. මේ විදිහට රූපය හරහා නැත්නම් කායනුපස්සනාව හරහා විවිධ වේදනා දෙන්න ඇරලා මොකේකටවත් විනිශ්චය කරන්නේ නැතුව ඔක යන්න දුන්නොත් වැඩි වේලාවක් ඉන්නේ ඒ සැප කියන්නත් බැරි දුක කියන්නත් බැරි තැනක. මේක නිකන් පාළු ගතිය කියලා තමයි අපි ජීවිතය අඳුරන්නේ. මේක වයසට ගියාම නාකියන්ට නාකිච්චන්ට එනවා. එතකොට මේගොල්ල වන්දනා ගමන් යනවා, දඹදිව යනවා, බෝධි පූජා කියන මොනවා හරි දෙයකින් අවුල් කරගන්න. ඊළඳාට කෙනෙකුට මේක කරන්න වෙලාවක් නැහැ. මොකද දරුවෝ බලන්න තියෙනවා, අම්මා බලන්න තියෙනවා, තාත්තා බලන්න තියෙනවා, නැන්දම බලන්න තියෙනවා, මාමා බලන්න තියෙනවා. ඉතින් ඒ වැඩ නිසා ඒගොල්ලන්ට අදුක්කම සුඛ වේදනාව උගුරුරා බෙහෙත් බොනවා වගේ දැනෙන්නේවත් නැහැ. තරුණ වයසේදී කාමයට යට වෙනවා. වොන්න වෙලාවකවත් මේක පෙන්වන්න නෙමෙයි මායя හදලා තියෙන්නේ. ඒ නිසා අපි අරමුණක් ගෙවන් කිරීම හරහා මේ පැමිණෙන විවේකයේ මේ පැමිණෙන හුදේ කලාවේ සැපත් නැති දුකත් නැති தත්ත්වය අවබෝධ කරන්න පුළුවන් නම් මුතයි ඒකට අවදි වෙන්න පුළුවන් නම් ඒක පුංචි දෙයක් නෙවෙයි. ඒක තමයි මධ්‍යම ප්‍රතිවේදාව කියලා දැනගන්න නම් කවදාකවත් බය කියලා බුදුහාමුදුරු කියනවා. මේ සැපත් නැති දුකත් නැති තැනට ගිහිල්ලා ඒක අඳුනා ගත්තත් මේක මධ්‍යම ප්‍රතිවේදාව කියලා නම් කවදාකවත් හිතෙන්නේ නැහැ කියනවා බණක් ඇහුවේ නැත්තම්. අපි ඒකට හතුරුකම් කරන එක තමයි කරන්නේ. ඒකට පාළුව කියලා, කම්මැලි කියලා අතුරුකම් කරනවා. නමුත් ඒක සාදර වුණයි කියලා හිතන්නේ. ඒසර අපි ඉබේම හුදකලාවට සාදර කරනවා. අපි ඉබේම විවේකයට සාදර. අපි විවේක සාදර වෙනවා. ඉති පිරිචිකතියට සාදර වෙනවා. ওই තියා යන්න පිරිචිකමක් නැහැ. මේ දැන් තියෙන සැප දුක නැති தત્ත්වය තමයි නිවන කියන්නේ. වේදනාව පැත්තේ නිවන කියන්නේ ඕකයි කියලා. මේක බහුලීගත කරන්න ජීවත් වෙනවනම් ඉගෙන කොච්චර නිහතමානී කොච්චර අරබිදුවෙන්දායක කොච්චර අනුන්ට කරදර නොකරන කොච්චර ලැබිච්ච දෙයට චෝදනා නොකරන කෙනෙක් බාටපත් වෙයි. මේ මේ මේ පුංචි වේදනාව පිළිබඳව දේ. මේක පොඩි දෙයක් නෙවෙයි. මුළු Hindu ආගමේ දැනුවට කියන්නේ වේදය කියලා. වේදනාව පිටිපස්සේ දුවන්න එපා. සැප වේදනාව එලවන්නත් දුක් වේදනාව අයින් කරන්නත් යන්න එපා. ඕක බාර ගනින් ඕක තමයි වේදේ කියන්නේ. ත්‍රිවේදේ කියලා අපිට කියත හැකියි. සැප වේදනා දුක් වේදනා දුක්ඛම සුඛ වේදනා තුනටම නොසලී ඉන්න හිතට. ත්‍රිපිටක යෝග ත්‍රිවේදී කියලා කියන වෙන දෙයකට මේ තරම්ම දැනුවක් මේකේ තියෙනවා නමුත් මුළු ලෝකෙම සැප පිටිපස්ස යන ලෝකයක්. ඒ සඳහා නොකරන ජඩකමක් නැහැ. රට රාජ්‍ය අතහැරලා යනවා, ආගම මාරු කරනවා, වස්තු භෝග අතහරිනවා, අම්මා අප්පා අතහරිනවා සැප හොයන. ඔත අන්තිමට මධ්‍යම ප්‍රතිපදාව තියෙන සැපත් නැති දුකත් නැති තැන කියලා තේරුම් ගන්න පුළුල් දෘෂ්ටියක් අවශ්‍යයි. මෙතෙක් මේක හැමදාම අපේ ගෙදරට තට්ටු කරලා තියෙනවා අපි කියලා තියෙන බෑ බෑ. අපි මේ නිවන එනකන් ඉන්නේ ඔයා ඉන්න පහුවෙලා. ඔයා නෙවෙයි. අපිට නිවන කෙලිම ඕනයි කියලා නිවනම තමයි මේ වේදනා ස්වරූපෙන් ඉන්නේ. එයාට ගෙටෙන්න දෙන්නේ නැහැ. ඒකට වෛරකම් කරනවා. මිච්ඡා දිට්ඨිය නිසා, පටු දෘෂ්ටි නිසා මේ වේදනාවේදී මේ සැප දුක අදුක්කම සුඛ වශයෙන් නාමකරණය කියලා එකක් තියෙනවානේ. හඳුනා ගැනීම සඳහා සංඥාකරණයක් මේ සංඥාකරණය විතරයි අන්තිමට ඉතුරුලා තියෙන අපිට කිසිම සැපක් ජීවිතේ අපි විඳලා නැහැ. ඒක නිසා අදුක්කම සුඛ වේදනාවට අතහිත දීලා කටයුතු කරන එකට පේනවා මේ සැපයි කියලා ලේබල් කරලා දුන්නට ඒක ඇතුලේ දුක තියෙන බව ලේබල් එකේ කවදාකවත් නැහැ. දුකයි කියලා ලේබල් කරලා දුන්නට ඒක ඇතුලේ සැපක් තියෙන බව ලේබල් එකේ නැහැ. මේක හරියට වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය කරන මිනිස්සයා ඒකේ ಗುಣ ටික ප්‍රකාශ කරලා වෙළඳ ප්‍රචාර කරනවා වගේ මේ වේදනාවේ හඳිනීම නැත්නම් රූපයන්ගේ හැඳිනීම සඳහා අපි යොදා ගන්න නාමකරණය අපි යොදා ගන්න සංඥා තැබීම සහ ඒ සංඥානෝ නැවත හඳුනා ගැනීම තමයි අන්තිමට අපි මේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා මේ පුරාජීරුව කියලා මේ අඬහැරේ කියලා මේ කියාපෑම කියලා මේ විභූෂණය කියලා මේකට නෙමේ කඹරන්නේ. ඒක කිසිම තැනක මම දැන් මෙතන කියන එකට ඉඩක් නැහැ. මීට වැඩිය ලොකු වෙන්න ඕනේ. මම මීට වැඩිය ලස්සන වෙන්න ඕනේ. මීට මම හයිය හත්ති තියෙන. මීට මම මේ ලාභ සත්කාර සහිත තැනකට යන්න ඕනේ කියලා මේ වර්තමානයේ තියෙන මේ පිරිච්ච ගතිය පාගගෙන මිරිගුවක් පිටිපස්සේ දුවනවා. බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙන මේ සංඥාව මිරිගුවක් වගේ. පිටිගොඩ දැකපුවා අර කකා ඉන්න දනකොළ පැත්තක දාලා ඒක වතුර කඩක් කියලා හිතාන අර රස්නිය 1000ට එලවගෙන යනවා. ඒ වගේ මේ අපිට මේ ලැබිච්ච ලස්සන මේ පිරිච්ච අත්පටිලාභය manussාත්ම භාවයේ තියේදී මීට වඩා හොඳ කෙනෙක් වෙන්න ආඩම්බර කෙනෙක් වෙන්න අර මදේ මේ මදෙන් මත් වීම සඳහා යටි හිතේ කුප්පකම නැති එකෙක්වත් නැහැ මේ ලෝකෙ. ඔක්කොගම යටි හිතේ තියෙනවා මේට වැඩිය හොඳ දැනගන්න ඒ ඉඩේ තමයි මායя ඉන්නේ. ඒ ඉඩේ තමයි කෙලස් ටික තියෙන්නේ. මේ දැන් මන් ලැබිලා ඉන්නේ මීට වැඩිය ලැබෙන්න දෙයක් නැහැ. මේක මම දැන් මෙතන ඉන්නවා. මම දැන් මෙතන ඇවිදිනවා. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා. මම දැන් මෙතන නිදාගෙන ඉන්නවා. ඉතින් මේක ගැන කතා කරන්න ගියොත් සංඥාව පචවෙනවා. කාට හරි පුළුවන්ද කියලා අහන්න මම දැන් මෙතන ඉන්නවා කියන එක විස්තර කරන්න. ලෝකේ කිසිම බාධාවකට බෑ. ඊය ගැන කිව්වොත් ඕන විස්තරයක් කියයි. හෙට ගැන කිව්වොත් ඕන විස්තරයක් කියයි. අතන ගැන කිව්වොත් ඕන විස්තරයක් කියයි. මෙයා ගැන කිව්වොත් ඕන විස්තරයක් කියයි. මම දැන් මෙතන ඉන්නකොට මොකද්ද වැටහෙන්නේ කියලා බලන්න. එතෙන්දි පේනවා සංඥාව ඉබේම නිකම්ම අවලංගු වෙලා ඒ වාගෙම බලනද රූපේ ගෙවම් කරන වෙලාවේදී මට මතකි කියන එක තිබුණද නැද්ද නින්දද නැද්ද කියන එකවත් අහුවෙන්නේ නැහැ. එහෙනම් මේ ආස්වාස ප්‍රසවාස කියන එක ඊට ඉස්සෙල්ලා හැලෙනවා. ඒ සංඥා කරණය නිමිති ගැනීම සහ නිමිති ගැනීම හඳුනා ගැනීම රූපයේ සංසිඳනකොට ඉබේම වෙලා ඒක නිසා තමයි අපිට බය ඇති වෙන්නේ. Taman හිතපු තැන ආගියාතක් නිින්ද ගියාද නැද්ද කියලා එක පාරට ගැස්සිලා අවදිනකොට තේනවා අඩේ මෙච්චර ළමං ඉඳලා තියෙන කොච්චර වෙලා හිටියත් දන්නේ නැහැ මොන ඉරියව්වෙ හිටියත් දන්නේ නැහැ. ඒක හීනෙකුත් නෙවෙයි නමුත් හීනයක් වගේ. මෙන්න මේ වෙලාවේ මේ සංඥාවගේ తాවකාලික ඉවත් වීම අපිට වෙන්නේ මහා කරතැබ්බයක් මහා කරකොලත ඇරීමක් කම්පනයක් චංචලයක් වගේ. එනිසා අපි සංඥා නැවත ඇති කරගන්න හයියෙන් හුස්ම අරගෙන අතපත ගාලා බලනවා බඩු සෙට් එක කැලී ටික ඔක්කොම තියනවාද කියලා ඇඟ හැමදාම උදේ පාන්දර නැගිටපුවාම මොකද කරන්න කියලා පොඩ්ඩක් හිතන්න. අපි නැගිටින්නේ මම නැති තැන ඉඳලා. සංඥාව නැත්තම් නැගිටපු ගමන් ඕන Nissan වනේ බුදියා ගත්තොත් එහෙම දැන් මේකේ උතුරු දකුණු හොයාගන්න සෑහෙන වෙලාවක් යනවා. මොකද අර පුරුදු තැන් නෙවෙයි නැගිටින්නේ. නැගිටලා දැන් උතුරු දකුණු දැනගත්ත ගමන් යන්ත අපා හුස්මක් යනවා මේ බඩු සැට් එක දිනනවා. මේ සංඥාවට අපි කඹරන කැඹිරිල්ලක් මේ සංඥා වෙන්නේ ඉස්සලා කිසිම චිත්ත පීඩාවක් නැහැ කිසිම දතේකක්වත් නැහැ බඩේකක්වත් නැහැ මොකවත් නැහැ. ඒකෝට හරි පාළුයි. ඊට පස්සේ නැගිටපු ගමන් මේ දතේ කොබඩ එකක් වෙනකොට හරි හරි පරණ රුධියගත් එකම නැගිටලා තියෙන්නේ. ඒ කරදර ටික තියෙනවනම් ඒ හඩු ගඳ ගහනවනම් අන්න මාත්මය අපව වෙනවා. නිසා මේ සංඥාව නැති වෙන තැන බැලිලා හරිම ලස්සනයි. ඒක තමයි උද්දචනාංශෝය අරමුණක් නැතිකම් පෙන්වන්නේ. ඇති වෙන තැන බලන්න ඕනේ නම් උදේට අවදි වෙන තැන බලන්න. නැති වෙන තැන බලන්න ඕන නම් නිින්ද නැහැටි බලන්න. ඒක තමයි අරමුණක් ගවන් කරනවා කියලා කියන්නේ. ඒක තමයි නැවත අරමුණක් එනකොට බලනවා කියලා කියන්නේ. එතකොට පේනවා අපේ සම්පූර්ණ රාජධානිය පිටලා තියෙන සංඥා ලෝකෙට. බුදුහමරු පෙන්වන සංඥා නැති විශාල ඉඩක් තියෙන අපේ ජීවිතේ. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන ඒ බටහිර මානසික විද්‍යාඥයා පෙන්වුවේ අයිස් කැල්ලක් වතුර දාපුවාම මතු පිටට වෙන්නේ 110යි. ওই 110 තමයි සංඥාව තියෙන්නේ. යට හරි දෙන 190ක සංඥාව නැහැ. ඒ නිසා ඔබේ ජීවිතෙන් 190ක් ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ උඩ තියෙන ගැටුම් ටික කම්පන චංචල ටික, ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ටික විතරයි. නමුත් විශාල ගුලියක් එල්ලෙනවා යට. අන්න ඒකේ තමයි වැඩි හරිය තියෙන්නේ. ඒ නිසා අපි කවදද මේ සංඥා නැතිකට අවදි වෙන්නේ? මේක හිතන්නවත් බෑ. ඒක කියන්නේ සාමාන්‍ය ලෝකේ කොහොමද අපිට හීනෙකට අවදි වෙන්න පුළුවන්? කොහොමද අපිට නිින්දකට අවදි වෙන්න පුළුවන්? මේ භාවනාවේදී හරියට දැන් අඩු වේගන යනකොට සංඥාව අඩු වේගන යනකොට ලොකු අවදියකින් ලොකු ලෑස්තියකින් මේ රූපේ ගෙවෙනවා විතරක් නෙමෙයි වේදනාව ගෙවෙනවා දැන් සංඥාවත් ගෙවෙනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේකට පොඩි අත්ලක් විදියට සංඥාව ගෙවීම අපිට පේන්නේ අරමුණ ගෙවුනා වාගේ කියලා සංඥාව ගෙවීම අපට පේන්නේ අරමුණ ගෙවුනා වාගේ කියලා මොකද මුළු ලෝකෙම තියෙන සංඥාව ඒක නිසා මේ ගෙවෙන්නේ සංඥාවයි ආනපන ගෙවෙන්නේ නැහැ ආනපන ගෙවුණා නම් හුස්ම අඩුකම නිසා ඔක්සිජන් අඩුකම නිසා අමාරුවකටපත් වෙන්න බෑ. මුකුත් වෙන්නේ නැහැ. නමුත් සංඥාව කියනකොට බේනේ හුස්ම කියනවා වගේ. ඒ නිසා මිනිහෙක් මරන්න ඕනේ නැහැ. උගේ කීර්ති නාමේ මරන්න. එතකොට මරුවා. ඒක නේද අද පත්‍ර වලින් කරන්නේ. මිනිහෙක් මරන්න ඕනේ නැහැ. උගේ කීර්ති නාමේ මරපු ගමන් ඌ ඉවරයි. ඒ නිසා උන්ටම වැඩි කලින් කීර්ති නාමයක් දෙන්න ඕනේ. දීප මාර්කා gediya පිටින් කනවනේ. කාපුවාම හැම දාලා ගැස්සුවා වගේ අර කීර්ති නාමේ දෙකෙනි වලින් කපලා දාපුවාම අර මිනිස්සු ආගිය අතක් නෑ. ඒකයි ඒ කීර්ති නාමයේ තියෙන භයානකම හැම කීර්ති නාමයක්ම අපිට දෙන්න හදන්නේ භයානක යකී තියෙන න්‍යායපත්‍යක් ඇතුළේ. අපේ කීර්ති නාමය තමයි මම මිනිස්සෙක් මම දැන් මෙතන ඉන්නවා. ඒක කවුරුත් අත්සන් කරන්න ඕනේ. ඒකට ඒක සංඥාවට නගන්න බෑ. ඒක වචෙන්ද දාන්න බෑ. ඒ නිසා හුදුවට බලන්න ඒ අරමුණ ගෙවම් කරන ගෙවම් කරන යනකොට මේ දැනෙන හිස්තන තුල මට අවදි වීමක් කරන්න පුළුවන්ද බයක්, චකිතයක්, අශරණ වීමක් වෙනුවට බුදුන් කෙරේ සද්ධාව වැඩි කරගෙන සීලය අදිෂ්ඨාන කරගෙන මම ඉන්නේ සතියෙන් මේ අරමුණ ගෙවම් කරන බව හැබෑව. ඒකට සංඥාවක් ගෙවම් වෙනවා මට මේකට වෙනසට වඩා අවදී සතියක්. ඒක කියනවා පරිපූර්ණ සතියක්. නැත්නම් වේපුල්ල සතියක්. අඛණ්ඩ සතියක හිටියොත් නිකමට හිතනද අරමුණ සම්පූර්ණයෙන්ම රූපාකාරයේ ගෙවම් කළා වේදනාකාරයේ ගෙවම් කරලා සංඥාව ගෙවම් කරාට පස්සේ අමුතු සංඥාවක් තියෙන ආර්යයන් වහන්සේලාට අන්නේ සංඥාවට මට අවදි වෙන්න ඕනේ කියලා. ජීවන් වෙන්න වෙන්න අධික සංඥාවෙන් බැලුවොත් බුද්ධජනනාචේ සදාහන් කරලා තිනවා න සංඤ සංඤී නෝපි අසංඤී න විසංඤ සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංඛා. මහණුඹ එතෙන්දී ඒ සාමාන්‍ය දිට සංඥාව නෑ උඹට. ඔබ විසංඤ වෙලත් නෑ. බා අසඤ්ඤතලෙට ගිහිල්ලත් නෑ දැන් සංඥා නැති බවට සංඥාවක් තියෙනවා මට දැන් සංඥා නැති බවට සංඥාවක් තියෙනවා අන්න එතෙන්ට යනකොට තේරේ රූපය ගෙවන් වෙලා වේදනා ගෙවන් වෙලා මෙන්න මෙතන තමයි නිවන තියෙන්නේ අපි මේකට කොච්චර බයද අපි මේකට කොච්චර පිරිතුල් ගැට ගන්නවා අපි පිරිත් ඒකට සෙත් කවි කියනවා මේ භාවනා කරනකොට මොකක්වත් නොදැන තැනට ගියා ගැස්ටිලා අවදි වුණා අම්මෝ මේමනම් බෑ භාවනා කරන්න නිවනට යන්න වෙන ක්‍රමයක් නැද්ද මේ වෙන කිටි පාරක් මෙවර කරන්නේ නැතුව කියලා භාවනා කරන හැම කෙනාම මේකට බයයි මෙන්න මේකට කියනවා මිච්ඡා දිට්ඨි කියලා එහෙම බැලුවොත් අපි ඔක්කොම මිච්ඡා දිට්ඨි අපි ඉන්නේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය බුදුජානනාචි අපිට දීලා තියෙන පාර කායනපසනා ගෙවන් වෙනකොට වේදනා ගෙවන් වෙනවා සංඥාව ගෙවන් වෙනවා මේකට පුදුම බයක් තියෙනවා මේකට පුදුම චකිතයක් තියෙනවා මේකට පුදුම ඇඟලුමු දැහ ගන්නවන ගතියක් තියෙනවා. මයිල් කෙලින් වෙන ගතියක් තියෙනවා. ඒ තරම්ම අපි මායයට කැමැති කෙලෙස් වලට කැමැති. නමුත් අත්දකපු නැති කෙනෙක් නැති තරම් මේ ස්වභාවය. ඒකයි මං සම්මාදිට්ඨිය. අපි මේ ගොඩ ගා ගන්න හදන්නේ හුස්ම අරගෙන ආය ඇති කරන්න හදන්නේ මිච්ඡාදිට්ඨියක් කියන එක Tamanටම වැටහිලා අනේ එහෙම වෙනකොට බය චකිත කරන්නේ නැතුව මට මේ සංඥාව නැති තැනට සංඥාව නැති බවට තියෙන සංඥාවක් තියෙනවා කියලා ඒකට කියන්නේ ඒක ගැළපෙන්නේ ව්‍යාකරණේ. ආන්න එතෙන්ට ගිහිල්ලා නොසැලී ඉන්න පුළුවන් නම්. ඒක මනුස්සයකයි අත්දැකීමක් නෙවෙයි. ඒක අමනුස්සත් නෙවෙයි. ඒක ආර්ය අත්දැකීමක්. භාවනා කරන යෝගාවචරයට ටික ටික ගෙනිය ගෙනිය පෙන්වනවා. එන්න පෙන්න කියන ආය සංඥාවට එන්නන්න ආය නැති වෙනවා. ආය සංඥාවට එන්නන්න ආය නැති වෙනවා. කරනකොට කරනකොට තේරෙනවා මේක තැනක මල පැනිල්ල පන්නනවා, ඉරි පැනිල්ල පන්නනවා. මොකද්දෝ කෙරිල්ලක් කරනවා අන්න ඒකට අවදි වෙන්න පොඩි සීලයක් තිබිලා බෑ පොඩි සතියක් තිබිලා බෑ පොඩි ලෑස්තියක් තිබිලා බෑ ඒ කරත් බුද්ධ ලෑස්තියකින් හොඳ සීලකින් හොඳ සතියකින් හිටියත් ලක්ෂ වාරයක් කරලා මේක තහවුරු කරන්න ඕනේ එතකොට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ කෙලස් කැපෙනවා මිච්ඡා දිටි අයින් වෙනවා මම මධ්‍යම ප්‍රතිපදාවට මේකට බුදුහාමුදුරු කියන්නේ න්‍යාය සාධිකමයි කියලා න්‍යාය තේරුම් ගන්න එදාට. රූපේ ගෙවන් වෙනකොට වේදනාව ගෙවන් වෙනකොට සංඥාව ගෙවන් වෙනකොට ප්‍රතිපදාව විදිහට යනවා. කෙලස් කැපෙනවා. මම දැන් ණය ක්‍රමයේ දන්නවා. මෙතෙක් කල අපි කිව්ව රූප බෝකරන්න, වේදනා බෝකරන්න, සංඥා බෝකරන්න. දැන් සංඥා ගෙවන් වෙන ක්‍රමයේ කිව්වම පටිශෝතගාමි. ක්ෂය කිරීම දැන ගන්නවා. වැය කිරීම දැන ගන්නවා. නිරුද්ධ කිරීම දැනගන්නවා. මෙන්න මේ වගේ ගිවන් වෙන වැඩපිළිවෙලක් යනකොට යමක් නොකර සිටීම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. අවුල් කරන්නේ නැතුව සිටීම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ආර්ය අෂ්ටාංග ඒකට කියනවා අසංස්කාරික කියලා. සකස් කර කරන හිතාමතා කරන සියල්ලම සංස්කාර. මෙතනදී මේ ධර්මයට යන්න ඇරලා යමක් නොකර සිටීම විසංඛාරගතං චිත්තං කියලා සරුවත්න්සේ සඳහන් කරනවා. සංස්කාර මුකුත් ඇති කරන්නේ. සලුවක සාධාරණ නැගිට යන්න යන්නෙත් නැහැ. ඉන්දර වැඩෙන්න දෙන්නෙත් නැහැ. හයියෙන් උස්ම ගන්න අරින්නෙත් නැහැ. මේ පහ ප්‍රතිපදා ඉදිරියට යනකොට යමක් නොකර දේශ බලා සිටීමේ අම්මතර බැල්මක් එතන තියෙන විපස්සනා කියන්නේ ඒකයි. බලාගෙන ඉන්නවා වෙන දෙයකට ඉඩ තියලා. මොන්නම විදියකින්වත් චේතනා ඇතුල් කරන්නේ නැහැ. මොනම විදියකින්වත් අදිෂ්ඨාන කරන්නේ නැහැ. මොනම දෙයක්වත් දාන්නේ ආන එහෙම ඉන්නකොට සංස්කාර ස්කන්ධයගෙත් ගිවන් වීම පේනවා. එතකොට පේනවා 100%ක්ම සාසන සම්පත්තිය Tamanට ලැබෙනවා. 100%ක්ම විවේකී ලැබෙනවා. 100%ක්ම හුදකලාව ලැබෙනවා. ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේ චිත්තක්ෂණයට විතරයි. අනික හැම වෙලාවකම අපි ආංශිකයි. අනික හැම වෙලාවෙම මොකද්ද ජඩ න්‍යායපත්‍යක් පිටපස්සේ යන්නේ. මෙතන න්‍යායපත්‍යක් නැහැ. අනික හැම වෙලාවෙම ලාභ සත්කාර වඩන්නට, කීර්ති ප්‍රශංසා ලබන්නට, බැනුන්නාන්ට, දෙමව්පියන්ට උදව් කරන්න, රටේ ලෝකේ තියෙන දේවල් ඉගෙන ගන්න කඩප්පුඩි අදහස් තියෙන ගොඩක්. මෙතනදී මොකක්වත් නැහැ. අරන් අරමුණු ගෙවන් වෙනකොට මොනවත්ක්ම නොකර සිටීමේ හැකියාව බලනකොට ඔන්න ධර්මයේ මතුවේ. නැත්නම් මධ්‍ය ප්‍රතිපදාව මතුවේ. ශාද්ධ ධර්මයේ මතුවෙන කෙලෙස් වලට ඉන්න ලගින්න තනක් මතුවේ. එතකොට තේරෙනවා විඥානේ ඇවිල්ලා ඇති දෙයි නැති දෙයි වෙන් කරලා මෙයා ඇති දෙය පැත්තට අදින එක නෙමෙයි කරේ. රූප තියෙන පැත්තට ඇද්දා අරූපයට මකලා ඇරියා. වේදනා ඇති පැත්තේ හොඳ වේදනාවට හිත දුන්න අදුක්කම සුඛය අපෙන් අයින් කරා. එහෙම නැත්නම් සංඥා නැති පැත්ත භයානකයි කියලා බයයි කියලා අයින් කරා. නිකන් ඉන්නකො මොනවා හරි කරපන් කියලා අපි ක්‍රියාවට බඳගත්තා. මෙන්න මේ කරන විඥානයේ ජඩ වැඩේ මායාකාරී වැඩේ තේරෙන්න පටන් ගන්නවා. මේ රූපේ ගෙවන් වීම, වේදනාවල ගෙවන් වීම, සංඥා ගෙවන් වීම එනකොට විඥානයේ දහසකුත් ත්‍යාග කොට පරිදෝරුකම් දීලා අරක කෙරුවොත් නරකද මේක කෙරුවොත් නරකද කියලා හරියට මිත්‍ර ස්වරූපයෙන් අපිට පේන්න පටන් ගන්නවා ඌ ඒකාන්ත මායя. යත්තර රූපේ වගේම මාරාන්තිකයි. ඒක නිසා රූපය කියන වදකයා මැරෙන මොහොතකට ඉස්සෙල්ලා දඳුනගත්තොත් උගෙන් හොඳට වැඩ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ මොකද ඌ අපිට කලින් නැගිටලා වැඩ ටික කරනවා අපි නිදාගත්ත පස්සෙත් වැඩ කරනවා. හැබැයි දැනගන්න ඕනේ එහෙම කරන එක මාරයයි කියලා. ඒක වදකයයි කියලා. වැඩ ගන්න බැත් නෑ. යක්කු බැඳගෙන වැඩ කරන් ඒ වගේ මේ රූපේ හොඳට වැඩ ගන්න පුළුවන් දවසට පැය 18 19 වැඩ ගන්න පුළුවන්. හැබැයි දැනගෙන කරන්න වැඩි ඉඩ දුන්නොත් මෙයා පිහිය බසනවා. වේදනාවෙත් හොඳට වැඩ ගන්න පුළුවන් ඕන කෙනෙක් නලවන්න පිනවන්න පුළුවන්. මම දන්නවා වේදනාව කියලා කියන්නේ වදකෙක් බව. මේ සංඥාවල් අනුව ගැහෙන පිළිමි කරලා පෙන්වන්න පුළුවන් දැන්. ඕන දෙයක් කරලා පෙන්වන්න පුළුවන්. ඒ දන්නවන සංඥාව කියලා කියන්නේ වදකෙක් බව. වැඩේ තමන් ගන්නවා තමන් අධිපතිත්වයෙන් වැඩ ගන්න. සංස්කාර කියලා කියන්නේ නව නිර්මාණ, දියුණුව, අභිවෘද්ධිය කියාගෙන එන කුණු හරපේ. ওই කරන එක හරහා තමයි අපි මේ වැඩේට බඳලා. ඒ නිසා අපි හැකියාවක් බලන්න ඕනේ යමක් නොකර සිටීමේ හැකියාව. භාවනා යනකොට යනාති යන්න දීලා බලන ඉන්න එක අසංස්කාර ගතිය, විසංකාර ගතිය බලන හිතුවත් වෙනවා. ඒ වෙනාවේ විතරයි ජීවත් වෙන්නේ අපි. අනික හැම වෙලාවෙම මැටි කරත් එක බැඳගත්ත ගොනෙක් වගේ. ඇදපන් වෛරෝ බර භාගය කියලා අදිනවා අදිනවා අදිනවා අදිනවා තෝරක් නැහැ. මරණ වෙලාව වෙනකොට මොකක්වත් නැහැ. ඒවිලා ගිවිලා රිට්ටයි හන්දයි කියලා වද වද දීපු එකක් විතරයි ඉතුරු වෙන්නේ. භාවනාදී බලනවා යමක් නොකර බුදුරජාණන්ති අහනවා. උඹලව සාස්ත්‍රුන් වහන්සේ ගැන කතා කරාන උඹල භාවනා ගැන කතා කරාට ඇඟ හොල්ලන්න දුද්දත් කොච්චර වෙලා ඉන්න පුළුවන්. දවස් හතක් දවස් හයක් පහක් හතරක් තුනක් දෙකක් එකක් වරුවක් වරුවාගයක් ඔන්න භාවනා කරන කෙනෙක් නම් කියයි තට්ටමල යන්තම් ඔන්න නලිය නලිය හරි පැයක් නම් ඉඳගෙන ඉන්න පුළුවන් කැවේ අර බුදුහාමුදුරුවෝ කියපේ ඉඳ නැත්නම් ඕගොල්ලෝ ගෙදර හිටියානම් කප්පට එහෙමවත් විවේකයක් දෙන්න නෑ මේ. බුදුරජාණන් කියනවා මම උඹලට ඕක කියන්නේ ඉස්සර මම දවස් 7ක් කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා නැතු ඉඳලයි මම මේ කතා කරන්නේ. පුළුවන් නම් මෛත් එක තරගෙට වරිලයි. මුකින්ද බුදුහාමුදුර අපිට ඉස්සර වෙලා තියෙන යමක් නොකර සිටීමේ අද බෞද්ධයා මොකද කරන්නේ? තොරන් ගහනවා, වෙසක් කවි කියනවා, උඩරට නටුන් නටනවා, පාත්‍ර නටුන් නටනවා, බෙර ගහනවා, පොඩි හොල්ලනවා. අම්මෝ බුදුහාමුදුරන්ට කරන පූජාව. බුදුන්සේ මරණ මංචකෙත් කිව්වා මේ මිනිස්සු නටවන්න මිනිස්සුන්ගේ සැප සම්පත් ලබන්න දිව්‍ය තූර්ය වාදන අතරේක නෙවෙයි බුද්ධ පූජා කියන්නේ පුළුවන් නම් හෙල්ලෙන්න නැතුව හිටපන්. යමක් නොකර හිටපන්. මේකට කවදාද අපිට සම්මාදිට්ඨියක් හරියන්නේ. මේක කවදාද අපිට ගුරුරෙක් කියලා දෙන්නේ. මේක කවදාද අපිට අම්මා අප්පා කියලා දෙන්නේ. අපිට හිත ඇති කල්යාණ මිත්‍රෙක් කවදාද මේක මේ පට බේරලා කියලා දෙන්නේ. බේරලා කියලා දුන්නත් අපි දැන් හෙට මොකද කරන්නේ? මොන තරම් සැලසුම් කරනවද අනුන් නටවන්න. අනුල්ලව සාදු කියවන්නේ. අනුන්ට සද්ධාව ඇති කරන්න. අනුන්ට පින් කරවන්න. අයියෝ ගංශබා බිස්නස් කොන්තරත් අරගෙන දැන් ගන්ධ බලන්නේ නගර සභා බිස්නස් ගන්න. ඒකල ඉතින් ඇද්දපන් වෛරෝ බරභාගය කියන අදිත්. ඒකල කියනවා හරි වෙහෙසයි හරි කරදරයි. ඇත්ත තමයි ඉතින් ඇදගෙන නානකොට කරදරයි. බුදුජානන්සේ පෙන්ලා දීලා තියෙන මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ මේකයි. මේ මධ්‍යම ප්‍රතිපදාව නැත්තම් මේ සම්මා දිට්ඨිය වීටනකොට ඒ මොකලන සංසඳන් කරගෙන මොනම කෙලෙසකටවත් මේ సంతානේ දරන්න බෑ. නෑ කියන එක නෙවෙයි. කෙලස් තියෙනවා. එයා කූඩල්ල උඩ කොට්ට උඩ තිබ්බ කූඩල්ල වගේ කෙලස් වලට ඉන්න බෑ. ඒ කට්ටියගේ දෙකින වල කැපිලා තියෙන. කෙලස් තියෙනවා. එන්න එන්න එන්න හැලෙන්න පටන් ගන්නවා. එවැනි සංකල්පයකින් එවැනි සම්මා දිට්ඨියකින් කියන්නකෝ එහෙම නැත්නම් යහ දිට්ඨියකින් නැත්නම් පුලෝ දිට්ඨියකින් වැඩ කරනකොට මේ රූපය ඕනම කෙනෙකුට වැඩ ගන්න පුළුවන්. හැබැයි දන්නවද කියලා. යකෙක්ගෙන් බැඳගෙන වැඩ ගන්නවම වැඩ ගන්නවා. ඒක නා කවදාකවත් මේ ශරීරයේ මේ පින්න පූල් ගෙඩියක් වගේ කුල්ලෙන් වහලා තියන්න යන්නේ නැහැ. හොඳට වැඩ ගන්න. වැඩ ගන්නෙ මොකටද? සාසනයට, වතට පිළිවෙතට. ඒක හොඳට කණ්ඩ දෙනවා, හොඳට නාවනවා, හොඳට වැඩ ගන්නවා. හැබැයි වදකයා බවට ගන්න. අපි සැප විඳිනවා. බ්‍රහ්ම දපත් වෙනවා. නමුත් දන්නවා වේදනාව කියන්නේ වදකෙක් කියන්නේ. ඒ කියන්නේ සංඥා පිළිබඳව දිබ්බ චක්කෝ දිබ්බ සෝත ආදී අනේක විදි දේවල් කරනවා. හැබැයි දන්නවා මේ සංඥාව කියන්නේම වදකෙක් කියලා. ඒක සංස්කාර කරනවා කියලා නව නිර්මාණ කරනවා, අභිවෘද්ධිය ගැන හිතනවා. ඒ ඔක්කොම දාන්න. ඒක නොකර බෑ කෙරුවට ප්‍රශ්නයක් නෑ. හැබැයි වදකෙක් බව දැනගන්න. මේ වද බන්ධනයක් බව දැනගන්න. මේ විඥානයේ විසින් මේ නැති දේ ඇති දේෙන් වෙන් කරලා ඇති රාජධානි අපි රජ කරවන්න හදන මේ වැලි මාලිගාවල් වල කාඩ්බෝඩ් ඩොටුණු දාලා රජ කරවන්න හදන විඥානයේ පචේ බේරලා ඇති තැන නැත්නම් දෙකටම නොසැලී ඉඳ ගියාම විඥාණයටත් දරා ගන්න බැරි වෙනවා. ඒක නිසා මොකලන් ශාන්සේ සඳහන් කරලා තියෙනවා සත්‍ය ආවසෝ බික්කෝ පච්ච වෙක්කමානෝ තබ්බේපි පාපකේ අක්ෂරේ ධම්මේ අපහීනේ අත්ති සමුනිපස්සති. තමන්ට තාමත් පහළ වෙච්චි පහවිච්ච නැති අකුසල ධර්ම අතන මෙතන කැරකෙනවා තේරෙනවා. මේ සම්මාදිටියද්දී. එතකොට යා කල්පනා කරනවා දැන් මගේ අර කලින් කියාපු අනුමාන සූත්‍රය කියාපු අකුසල ධර්ම දෝචස්ස කරන ධර්ම අඩුවිවි අඩුවි යනවා දික්ඛ්‍ය වශයෙන්ොත් රූපේ ගෙවන් කිරීම වේදනා ගෙවන් කිරීම සංඥා ගෙවන් කිරීම සංස්කාර ගෙවන් කිරීම විඥාන ගෙවන් කිරීම යම් යම් ජයග්‍රහණ ලැබලා තිනවා වැරදිච්ච පරිදිත් ඇඟවල කෙලස් තාම ලැබලා ඉන්නවා ආන් මේ කෙලස් ටික දැකලා ඒ කෙලස් දුරුකම් කරන එකයි මේ සම්මා දිට්ඨිය දෙකම එකයි. සම්මා දිට්ඨිය නැත්තම් හැම වෙලාවෙම රූපය හරහා අපි මේක මමේ මාගේ ආත්මේ කියාගෙන රූපය රූපයේයි ආත්මේ කියන නැත්නම් ආත්මේ රූප ස්වરૂපයක් තියෙනවා කියලා මේ බාහිරේ තියෙන රූපය අල්ලන ඒ කාලවට්ටම් කරගෙන අනුන්වත් කෙලෙස් උපදවාගෙන තමනුත් කෙලෙස් උපදවාගෙන විනාශ වෙනවා නැත්නම් මේ සැප හොයන වැඩේකට තමන්ගේ දරුවන්ට සැප දෙන්න ඕනේ අම්මට අප්පට සැප දෙන්න ඕනේ කියලා මේ තමන්වත් මේකේ මුලැමැදාග නොදැන මේ අනුන්ට සැප දෙන්න හදනවයි කියලා කියන්නේ වසලේ. එහෙම නැත්නම් ගහලයෝ. තමන් දන්නවනම් සැප කියන්නේ මොකද්ද කියලා සිද්ධාර්ථ කුමාරයා නැත්නම් සිද්ධා සිද්ධාර්ථ ගෞතම සර්වඥන් වහන්සේ රාහුල කුමාරයා ගිහිල්ලා පැවිදි කරලා කිව්ව ඔන්න දෙන්න තියෙන සැපේ. ඊ යසෝදරාවට මේක මිනි මරන්න වගේ වැඩක්. බුද්ධෝදන රජුණන් ගිහලා කිව්වා අනේ හත් දෙයියේ නෙමෙයි අම්මගේ අප්පගෙන් අහන නැතුව දරුවෝ ගිහින් පැවිදි කරන්න එපා. මේ රජ වෙලපතම ඉවරයි. ඔන්න දෙන්න දෑවැද්ද. දැන් අපි කට්ටිය කියන්නේ බැංකුවේ මෙච්චර ලක්ෂ ගණනක් තියෙනවා, රක්ෂණ සහතිකයක් තියෙනවා, මේ જાති කාර් එකක් තියෙනවා, ෆ්‍රිජ් එකක් තියෙනවා. ඔන්න දරුවන්ට දෙන දෑවැද්ද. හරි යකා මේ කාර් එක හප්පගෙන මැරෙනවා. ඊට පස්සේ අම්මත් අප්පත් ඉවරයි, බූදලෙත් ඉවරයි, දරුවත් ඉවරයි. උඩ පයින් යන්න තිබ්බනම් හොඳ හොම්බ කට රිවට් වෙලා නතර වෙනවා. හොඳ වාහනයක් තිබ්බම ගිල්ල බෙල්ල කඩා ගන්නවා. ඒ පිටරට වල තියෙනවා මේ තරුණ වයසක් ඒ 17 18 වගේ වයසක් උණුවේ රෑ ගිහිල්ලා කාර්ගේ එක තැන කරකවන්න ආසාවක්. ටයර් ගෙවෙනකම් කර කරලා උදේ යනකොට නිකන් දඟර වැටිලා තියෙන පාරවල් වල එන්න කෑ ගහගෙන යනවා කාර්ගේ එක පාට බ්‍රේක් ගහලා කපනවා. කමෝ කරකවන ගිහිල්ලා වැහනේ හිටිනවා. ඉතින් මේ ළඟදී තරුණ මනස ගැන ලියපු හොඳම පොත මම අරගෙන ගෙනලා කියුවා. ඒ කියවන එක නා කියනවා මේ මෙච්චර හිතුවක්කාරකම්කටත් මම තරුණ මනසට අගය කරනවා. මොකද ඒක රසායනික ශරීරයේ දෝෂයක්. ඒ සැප කියලා උන් ඕන කරලා තියෙන්නේ කවුරුත් නොකරපු වැඩ කරන්න. ඒ නිසා උට අම්මතර ಜಾති කාරකක් ඕනේ. අවුරුද්ද නැතිලා පාර මැදට ගිහිල්ලා හයියෙන් ගිහලා එකපාරට බ්‍රේක් ගහලා කපනවා. එතකොට කාර් එක කොහේ යනවද දන්නේ. එතකොට ඇති වෙන අර උද්දීපනය තමයි යගේ සැප. ඉතින් ඒකට දෙමාපියෝ සලකන්නේ නැහැ. දරුවට පිස්සු කියලා හිතනවා. සයිකියාට්‍රිස්ට්ලාත් පිස්සු කියලා හිතනවා. ඉස්කෝල ගුරුවරුත් පිස්සු කියලා හිතනම මේ හැටි. තමයි චින හැම සැපයකින්ම වද කර ගන්න. දුක් දෙනවා. පිහින් යන ගන්නවා වගේ. මට උගන්නපු හොඳම ප්‍රොෆෙසර් මරුනේ මෙන්න මේ වේගෙන් යන තරුණයෙක්ගේ වාහනයකට හැප්පිලා කියලා යාලියලා තියෙනවා. මට උගන්නපු හොඳම ප්‍රොෆෙසර් මේක අවුරුදු 19 කට ළමයෙක් ඇවිල්ලා අධික වේගයෙන් යනකොට ආපු වාහනේ අය වහ පිහියක් නැහැ ඒ වෙලාවට. මේ සැප සියල්ල බල දෙන දෙමාපියෝ. අන්තිම දෙමාපියන්ට පුදුමාකාර දුකක් ඉතුරු වෙනවා. ඉතින් මං එදා කතා කරනකොට මේ මහත්තයෙක් කියනවා මේක හේතුව මේකයි ස්වාමීන් වහන්සේ මේ දරුවෝ හැදෙන්නේ අර දවස් 45ට හදන කුකුල් පැටව වගේ කොහඹරයක් ඇතුළේ මුළු ජීවිතේම හැදෙන්නේ. ඉතින් අර මේ බැටරි සිස්ටම් එකට හදන බ්‍රොයිලර් චිකන් වගේ. නගරෙනේ හැදෙන්නේ. උණ්ඩ ගහක් කොලක් දැකලා නැහැ. ආහාරකෙ පිටිපස්සේ දුවලා එලවලා නැහැ. කුකුලෙ පිටිපස්සේ දුවලා එලවලා නැහැ. ගොවිතැන කොට ගිහිල්ලා නැහැ. ඉතින් මුඩ තියෙන එකම දේ වාහනේ ඒක පිටිපස්සේ එලවනවා කියන්නේ. ඉතින් මේකයි ඒ වදකාගාරයට ගෙනිච්ච අම්මයි තාත්තයි. මොකක් කරාද මේ නව තාක්ෂණය හරහා දියුණු ලෝකෙට ගිහිල්ලා පළවෙනි පන්තිය රටකට ගිහිල්ලා අරූ ගිහිල්ලා කාමරේක හිර කරපුවාම අර තියෙනුගේ කෙලි ගති කොළු ගති එළියට එන්නේ දෙමාපියෝ නාස්ති කරන වස්තු නාස්ති කරන තැනක. ඉතින් මේකද දරුවෙකුට දෙන්න තියෙන දෑවැද්ද? මේකද දරු සෙනෙහස කියන්නේ? මේක ඇත්තටම Tamanට කරගන්න බැරි දේවල් දඩුවන් ලව්ව කරන් හදන මිච්ඡාදිත්‍යයක් විතරයි. ඉතින් එහෙම කියත හැකි මම බැඳලා නැති හින්දා. බඳින්නෙත් නෑ මම. ජානික කටේ හිටින්නේ ස්වාමීන් වහන්සේ මේ අරණ්‍යයකට වෙලා නෙමෙයි අපිට අනම්මනම් බයිලා කතා කරන්න හදනවා. ඇයි එතකොට බුදුහාමුදුරුවෝ කියලා නැද්ද දෙමාපියන්ව සලකන්න, දරුවන්ව සලකන්න, කුලවන්තේ පවත්තන්ද සංස්කෘතිය. බුදුහාමුදුරු බෙන්න දීලා තියෙන සම්මා දිට්ඨිය. දෙන්න පුළුවන් නම් දීපන් මේක. ඒ වෙනුවට නිකන් සෝබන පෙන්වන්න යන්න එපා. එතකොට ඒ කාන්තේ මේ දරුවෝ වෛර කරනවා. ඒ නිසා Taman ඉස්සලා සම්මා දිට්ඨිය ඇති කරන මේ වේදනා සම්බන්ධව සංඥා සම්බන්ධව ඊට පස්සේ සම්මා දිට්ඨියට සම්බන්ධ වේදනාව දෙන්න පුළුවන් නම් දරුවට අන්න එහෙමනම් මාතෘ කෘත්‍යය පිතෘ කෘත්‍යය සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන දේවල් සුපර් මාකට් එකට ගිහිල්ලා දරුවට අරන් දුන්නට ඒක දරුවට කරන වෛරයක් දරුවා අපිට වෛර කරනවා. ඒක හොඳට ලස්සනයි අද ඕනෙම දිනු රටකට යන්න දරුවන්ගේ ප්‍රධාන විනෝදාංශය තමයි දෙමව්පියන්ට වෛර කිරීම. I hate my mother's birthday. I hate my father's birthday. ඔක තමයි දරුවා කියන්නේ. මම මගේ අම්මගේ උපන්දිනයට වෛර කරනවා. මම මගේ තාත්තගේ අම්මගේ උපන්දිනයට වෛර කරනවා. මගේ එකම විනෝදාංශය අම්මට අපටයි වෛර කරන්නේ කියලා ලස්සන සින්දු තියෙනවා. මේ කොළඹ නැතුව නෙමෙයි කොළඹ සෑහෙන්න තියෙනවා දැන්. ගම්බද වලට පැතිරින් ලඩක් බවට පත් කරලා තියෙනවා. මොකද මේ දෙමාපියෝ දරුවන්ට දිවියුත් දෙන්නේ නැතුව රූප දීලා බටරි ආපෝ තේජෝ දීලා මේක දෑවැද්දක් කියලා හිතනවා. අපිට දෙමාපියන්ට හම්බෙන්නේ වෛරය විතරයි. බුදුජානන්සේ කවදාකවත් කිසිම ශිෂ්‍යයෙකුට කිසිම දරුවෙකුට මොකක්වත් දීලා නැහැ. උන්වහන්සේ කිව්වේ උපසම්බදා මාලකයේදීම කියනවා සිවුරක් ඕනේ නම් පාරේ වැටලා තියෙන පාංශකූලයක් අවුල නැඳපන් ඒක තමයි උත්තරම සිවුර. උඹලට මම ඒක වග වෙනවා. උඹලට මේ චැලෙන්ජර් සිවුරු අරයා මහ ප්‍රසිවුරු මෙයා මහ ප්‍රසිවුරු හම්බ වෙනවා නම් පෙර පිනට ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳ මේක තමයි පාංශුකුල සිවුර. ඒක ප්‍රසිද්ධියේ තියෙනවා මම ඔබට දෑවැද්දක් වශයෙන් දෙනවා. පින්නපාත පාත්‍රය දුන්නට පස්සේ අරගෙන බලයන් ගෙයින් ගෙයින් ලැබෙන පිටුසිකායන ඒක තමයි බුද්ධ භෝගේ. කොහොිට අහින් කරන්නේ? උඹට හම්බ වෙනවනම් සලාක දාන බුරියානි දාන පීචා දාන ප්‍රශ්නයක් නෑ ඒක පෙර පිනට. හැබැයි මම දෙන්නේ ඔබට පින්නපාතේ දාන. ඒක සහතිකයි. මෙන්න තියෙනවා ගස්මුල් මෙන්න තියෙනවා රුක්ක මුඩ සේනාසන මෙන්න සීනා කරේ තියෙනවා මේක උඹට මන් දෙන සේනාසනෙ දැන් හොඳ මේක ඔය තනිපල ගෙවල් දෙපල ගෙවල් මගේ හතර ඇඳපු ගෙවල් හම්බුනාට ඒක පෙරපින ඒක මම වග වෙන්නේ මේක උඹට දවෙන බෙහෙත් වෙන්නේ මම භූතිමුත් බෙහෙත්ජේ දෙනවා අනිකව ලැබුණාට මං වග වෙන්නේ මෙන්න මන් දෙන දෑවැදි හතර කාංශකූල සිවුරයි පින්ඩපාතයයි දුක්ඛ මූල සේනාසනය පූතිමුත්ත බේසජ්ජය. මේ ශක්තිත රජ වෙන්න හිටපු රජ පැටියෙක් කියන කතාව. Taman වෙනුවෙන් අම්මා අප්පා පැවිදි අතහැරලා ආපු පැවිදි වෙන්න ආපු කෙනෙකුට දෙන කතාව. කිසිම විලිලැජ්ජාවක් ලැජ්ජාවක් බුදුහාමුදුරනේ හිතෙන්නේ මොකද ඒක ඒ කෙනාට උපයන්න ඕනේ අභියෝගයක් මිස බුදුරජාණන් වහන්සේ මේ රූපේ ආත්මය කරගෙන වේදනාව ආත්මය කරන කරන කතාවක් නෙමෙයි. ඒක නිසා අපිමුත් යන්න ඕනේ පණිවිඩේ කාට හරි යනවනම් අපිට පුළුවන් තරම් පින්න පාතෙන් යැපෙනවා මාංශකුණෙන් යැපෙනවා ලද සේනාසයෙන් ලැබෙනවා භූතිමුත්තු වේසයෙන් ලැබෙනවා මෙන්න මේක දායාද කරන්න කීයෙන් කී දෙනෙක් කැමති වේද බලන්න දායාද කරන්න අපිට හිත දෙයිද බලන්න හිත දෙන්නේ ඒ මොකද අපි ළඟ මිච්ඡා දිට්ඨිය තියෙන නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේ යන භාවනා ක්‍රමේ වර්තමාන මොහොතේ අරමුණක හිටියොත් අරමුණ ගෙවන් වීම කියන්නේ ප්‍රතිපදාව හරි. අරමුණ ගෙවන් වීම කියලා කියන්නේ කෙලස් කැපෙනවා. අන්න ඒකට අනුග්‍රහ පිණිස කටයුතු කළොත් රූපේ ගෙවන් වීම වෙනකොට වේදනා සංඥා සංස්කාර විඥාන අනිවාර්යම ගෙවෙනවා. යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ලට කුබ්බෝ ගන්න එක අහන්න දෙයක් නැහැ. ඒ නිසා අපි නැවත නැවත සම්මාදිට්ඨිය ඇති කිරීම සඳහා කරන්න තියෙන්නේ මේ ඉදිරිපත් වෙච්ච කායනුපස්සනාව නැත්තම් මේ පරියන්කේ කරන ආනාපානි හෝ පිම්බීමක් කිරීම සක්මනී කරන එක නැවත නැවත කිරීම හරහා අපිට නොතේරුණාට ඒ හරහා ඒ කාන්තෙම සම්මාදිට්ඨිය ඇති වෙනවා කියලා මේ කළ හැක්ක තමයි ළඟට ඉදිරිපත් වෙච්ච ටික දැනට කරලා අත්දකපු දේ මේකයි බුදුරජාණන් වහන්සේගේ එකම පණිවිඩය මේකයි මං අත්දා බලන්න ඕනේ මේකයි මං කාට හරි දෙන්න ඕනේ කියන ඒ ජීවන රටාවේ ජීවනචර්යාවේ ඒ Brahmacharyaයේ ඒ සත්බ්‍රහ්මචාරීකම උල්ලුවන්තරන් දවසේ චිත්තක්ෂණ කීපයකට හරි පවත්තන මේක ඒකාන්තයෙන් බෝ වෙන ලෙඩක් එක චිත්තක්ෂණයක් හරි මේක හරියට ඇති කරගත්තොත් ඒක අනිවාර්යයෙන්ම පැතිරෙනවා ඒක පිළිබඳව 100 200ක් විශ්වාසයි මට මේක පැල කරගන්න එකයි අමාරු. ඒ තරම්ම අපේ හිත කච්චල් වෙලා තියෙන්නේ. ඒ කච්චල් ලස්සේ බුදුහාමුදුරුවෝ පෙන්වන අතර මේ මිච්ඡාදිත්‍ය වටවෙච්ච ලෝකේ සම්මාදිත්‍යමම ඇති කරගන්නවා. මෙන්න මෙහෙමයි ඇති කරන්නේ. මම දැනටත් ඇති කරගෙන තියෙනවා ටිකක්. ඒක වඩා වර්ධනය කර ගැනීම බරසාර වැඩි වෙනයි මට කරන්න තියෙන දේ කියලා කෙරුවොත් ඒක වැඩි කරන්න කිසිම බාධාවක් පේන තෙක් මානක නැහැ. ඒකත් සහතිකයක්. හරි දිට්ඨිය ගත්තොත් ඒක වඩන්න මොනම බාධාවක්වත් නැහැ. බාධාව තියෙන්නේ කාමයට. ලාභයට, සත්කාරයට, සම්මානට, සිලෝගයට බාධායි. මේ පාරට නෑ. ඒක නිසා මේ ලෝකයා මේ ලාභ, සත්කාර, සම්මාන, සිලෝගයට රණ්ඩු කරද්දී අපිට මේ තියෙන මිච්ඡා දිට්ඨිය දුර්වලලා සම්මා දිට්ඨිය ඇති වෙන මිච්ඡාරංග ජය පින්නන ප්‍රතිපදාදිගේ යන්නේ කිසි කෙනෙක් එක සටන් උපක්‍රම දෙන්න ඕනෙත් නැහැ සටන් කර ඕන කරන්නේත් නැහැ යුද ප්‍රකාශ කරන්න ඕනෙත් නැහැ අපි දැන් යුද ප්‍රකාශ කළා තියෙන්නේ මේ ගත්ත කොඩිය මේ ගත්ත දහජේ මේ ගත්ත සතිය මේ ගත්ත සීලය මේ ගත්ත සද්ධාව අඩා ගන්න නැතුව දිගට ගෙනියන්න කිසිම හුණකින්වත් අපේක්ෂාවක් තියන්නත් එපා කවවම දායකවත් කාටවත් උදව් කරන්න බෑ ඒ සඳහා කළ යුතු එකම දේ මූලිකම දේ මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න එකයි ඒක ඇති කරන් තමයි මේ මුග්ගලාන ස්වාමීන් වහන්සේ මේ දෝචස්ස කරන ධර්ම 16ක් කතා කරලා සම්මාදිට්ඨි විතරගෙනවා මේක වග බලාගත්තොත් සියලු කෙලෙස් වලට වසන්න බැරි තත්ත්වයක් ළඟින්න බැරි තත්ත්වයක් පහළ වෙනවා මේ ඔක්කොමත් එක්ක අපි වැඩ කරද්දී සබේ ඉන්න තලේ ඉන්න එක්කනේ මේක හරියට තේරුම් ගත්තොත් එයාගෙන් විතරයි ශාසනය රැකෙන්නේ. ඒ නිසා අපි අප වෙමු, අපි කැප වෙමු. ශක්ති ප්‍රමාණයෙන් අපිත් අභ්‍යන්තර ශාසනය හදා ගන්න අතර බාහිර සාසනයටත් අපි ආදර්ශයක් වීම වෙනස කටයුතු කරන්න මේ ප්‍රාර්ථනාවත් එක්කම දවසේ ධර්ම දේශනාවත් දේශනාවලිය સમાપ્ત කරන අසු සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි